අංගුත්තර නිකායේ තික නිපාතේ ආනන්ද වර්ගයේ සඳහන් වෙන සූත්‍රයකින් මේ සූත්‍ර වලට සූත්‍රෙන් සූත්‍රයට වෙන් කරලා දීපු නම් නැහැ. ඒ සූත්‍ර 10ටම නම් කරලා තියෙන්නේ ආනන්ද වර්ගය කියලා. ඉතින් මේක ඒ ආනන්ද වර්ගයේ තියෙන දෙවෙනි සූත්‍රය කියලා නම් කරන්න පුළුවන්. බුද්ධ ජයන්ති පොතේ නමුත් අපි දේශනා මාලාව සඳහා අපි නමක් තියාගනිමු ආජීවක ශාවක සූත්‍රය කියලා. ඒකට එහෙම නම තියන්න හේතු වෙන්නේ මේ සිද්ධියේ පසුබිම නැත්තම් නිදාණය ගැන පොඩ්ඩක් හිතේ දුවොත් එතකොට ඒවම් මේ සුත් ඒවම් මේ සුත්ං ඒකං සමයං භගවා කියලා වගේ මේක පටන් අරගන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ මුල් කරගත් එකක් තේන සමේන ආනන්ද කෝසම්බියං විහෙරති ഘോෂිතාරාමි ආනන්ද ස්වාමීන් වහන්සේ කොසඹෑනුවර ഘോഷිතාරාමේ වැඩ ඉන්න කාලේ ආජීවක ශ්‍රාවකේ ඒ කියලා කියන්නේ අන්‍ය තීර්ථක ආජීවකයන් ඇසුරු කරන ඒ කෙනෙකුගේ උපාසක මහත්තයෙක් ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට හම්බෙලා අහනවා කේසන්නෝ බන්තේ ආනන්ද ධම්මෝ සුවක්ඛාතෝ ආනන්ද ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ලෝකේ එක එකන එක එකන තම තමන්ගේ ධර්ම බොහොම ශ්‍රේෂ්ඨයි කියලා බොහොමත් විචිත්‍රයි කියලා තම තමන්ගේ දේ හුවා දක්වනවා එහෙව් ලෝකේ කාගේ ධර්මයේද සුවක්ඛාත මනාකොට දේශනා කරන ලද්දේ නැත්නම් මන කවුරුත් විසින් මනාකොට ධර්ම දේශනා කරන ලද්දක්ද කියලා කේසන්නෝ බන්ති ආනන්ද තමෝ සුවක්ඛාතෝ චේ ලෝකේ සුපටිපන්න හැම කෙනාම අපි දැන් හිතානිනවා අපි තමයි ඉතාමත්ම දක්ෂව මේ මාර්ගයට පිළිපන් පිළිස කියලා. ඉතින් අපි තව පිරිසක් දැක්කොත් මේකත් වැඩිය සද්ධාවෙන් මේකත් වැඩිය වීර්යයෙන් මේකත් වැඩිය සමාධිය උපයමින් කටයුතු කරනකොට ඒ පිරිස දිහා බලනකොට ඒ පිරිසත් පුංචි විහිළුවක් කරනව නෙවෙයි. ඒ පිරිසත් ඉතාමත්ම කැප වෙලා මේකත් වඩා සමහර වෙලාවට පිළිපන් එළඹව වාසය කරනවා. ඒ වගේම අහනවා කේ ලෝකේ සුගතෝ. දැන් මේ ඔක්කොම මේ විදිහට මහන්සි වෙලා කවුද යන්න ඕන තැනට ගිය කෙනා? කවුද මේ බලාපොරොත්තු වෙන ආධ්‍යාත්මික ගමන නිම කළ කෙනා කියලා. ඉතින් ඒක මම හිතනවා අද එදා ඉන්දියාව ගැන හිතනකොට මේ ශාස්ත්‍රුන් වහන්සේලා සර්වචනාංශي වැඩ ඉන කාලේ ඒ ඒවකට ඉන්දියාව පැවතිච්ච ඒ Hindu හෝ බ්‍රාහ්මණ කියන ආගමේ හොඳ ප්‍රබුද්ධ යුගයක්. විවිධ මත මතාන්තරධාරී විවිධ ශාස්ත්‍රවරු තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් පිරිස හසුරුවමින් ඉන්දියානු දේශයේ වැඩ කරගෙන ඉඳලා තියෙනවා. ඒ අතරමැද තමයි ਸਰවචනාංශي අර මේ නෙළුම් විල කහට ගන්නා වූ නෙළුම් මේ පියුමක් වගේ පිපිලාවේ. ඉතින් එතකොට උන්වහන්සේගේ ධර්මයේ පිළිබඳව සෑහෙන කටයුතු කරන කෙනෙක් වශයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා අන්‍ය තීර්ථක ශ්‍රාවකේ කාගේ ධර්මයේද ස්වාමීන් වහන්සේ සුවක්ඛාත කාගේ ධර්මයේද ස්වාමීන් වහන්සේ සුපටිපන්න මනාවට පිළිපන්නේ කාගේ ධර්මයෙන්ද ස්වාමීන් වහන්සේ කාගේ ධර්මය අනුව කරලාද එහෙම නැත්නම් කවුද ඔය කියන විදිහට යන්න ඕන දන්න ගියේ කෙනයි දැන් එතකොට සරුවච්චන් වහන්සේ ඉන්න කාලේ මේක අපිට සසඳන්න වෙන්නේ අනිත්‍යීත්‍ය ශා วก යක් එක්ක වුණාට අද අපිට අභාග්‍යයට වගේ සසඳන්න වෙන්නේ බුද්ධ ධර්ම ඇතුළේමයි ඒ තරම්ම එක එකනා මගේ කැත්ත අනිත් එක බොරු කියාගෙන කටයුතු කරනකොට අන්‍ය තීර්ථක ශ්‍රාවකයෝ නෙවෙයි අදහන්නේ බුද්ධ ශ්‍රාවකයෝමයි බුද්ධ ශ්‍රාවකයෝ කියලා කියන්නේ සාමාන්‍ය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිළිසම අන්දබන්ද වෙලයි ගත කරන්නේ. කොයි කෙනා කියන එකද මනාකොට දේශනා කරන්න ලද්ද. කොයි කෙනාද මනාකොට ප්‍රතිපත්තියට බැහැගෙන ඉන්නේ. කොයි කෙනාද සුගත භාවයට මනාකොට ගමන කෙලවර කළේ කියන එක ඉතින් මේක හරි උබතෝ කෝටික ප්‍රශ්නයක් විශේෂයෙන්ම එළඹෙන පෙළඹෙන කෙනා ත්‍රිපිටකය කියන එක දන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ <clears throat> සීල සමාධි ප්‍රඥා පිළිබඳව එච්චර ලොකු තක්සීරුවකුත් නැහැ. ඒක නිසා තමන් ඉස්සරහින් ඉන්න එක නම් අනින්න කියන්න පුළුවන් තරකමකුත් නැහැ. ඒ වගේ මේකට උපමාන දන්නේ නැහැ. ඒකට හරියට මේ ඒකෙන් සැකයකට අවුලකට භාජනය වෙනවා. එහෙම තමයි සාමාන්‍ය ලෝකයේ ජන විඥානයේ මෙවැනි ප්‍රශ්නයක් වටිච්චාම අවුලකටපත් වෙන්නේ. නමුත් එක පැත්තකින් බලනවා නම් දැන් හැම කෙනාම අද කාලේ ඔක්කොම සුවක්හතයි කියන. මම කියන එක තමයි හරි එක මයි ළඟට එන්නේ මම මම ළඟට આવොත් මෙහෙමයි මෙහෙමයි කියලා අnder පාන යුගයක් තියෙනවා. ඒ වගේම මේ යත්තු ප්‍රතිපදාවකුත් නිකුත් කරලා ලෝකෙට තමනුත් ප්‍රතිපදාව ඉන්න ගමන් පිරිසුකුත් ශා วก පිරිසුකුත් හදනවා. ඒ වන්දයට කියනවා මම මේ මේ මේ තත් වලටපත් වෙලා තියෙනවා. මම මේ ප්‍රකාශ කරන තත් වලටපත් වෙලා තියෙනවා කියලා. ඉතින් කොහොමද අපි මේකේ විනිශ්චයකටපත් වෙන්නේ කියන එක ප්‍රශ්නයක් වගේම සතුටු වෙන්න කාරණාවක්. එහෙම නැත්නම් ඒකෙන් ගන්න තියෙන ආදර්ශකුත් තියෙනවා. දැන් අවුරුදු 40කට 50කට ඉස්සෙල්ලා ඒ වගේ මේ ඉදිරිපත් වෙලා බහැලා කරලා මම මෙහෙමයි මෙහෙමයි කියන යුගයක් නෙවෙයි තිබුණේ මේ කාලේ භාවනා කරන්න බෑ. මේ කාලේ නිවන් දකින්න බෑ. මේ කාලේ ධර්මෙ නැහැ. මේ කාලේ ත්‍රිපිටකයවත් ඉගෙන ගන්න බෑ කියලා සම්පූර්ණ කරුණ රාශියකින් පස්ස ගහපු ගියක් තිබෙනවා. අපේ මේ પરම්පරාව මේ බුද්ධ ජයන්තිට ඉපදිච්ච પરම්පරාව කියලා මම කියන්නේ මේකට. ඒ પરම්පරාව දකින්න මේ දෙකම එකක් තමයි ඊට ඉස්සෙල්ලා තිබුණා බෑ කියන නෑ කියන එහෙම නැත්නම් පෙරම්පරණ પરම්පරාවක්. මෑතක් වෙනකොට ඒක අනිත් පැත්තට ගිහිල්ලා පෙරම් පුරුණා නෙමෙයි මේ ජීවිතේදීම සාක්ෂාත් කරන්න පුළුවන් මෙන්න සාක්ෂාත් කරපුවයි කියලා ඇත්ත වෙන්න පුළුවන් බොරු වෙන්න පුළුවන් මේකේ පේනවා ජන විඥානයේ පැහැදිලි වෙනසක් මේ අවුරුදු 20 33 ඇතුළත වෙලා තියෙනවා කියලා. නමුත් මේ ප්‍රශ්න තුනට උත්තර තාම ලැබිලා නැහැ. මොකද මේ ප්‍රශ්න තුනට උත්තර බහුවචනෙන් දෙන්න බෑ. පොදුවට දෙන්න බෑ. එක එකනේ තම තමන් විසින් තම තම නැන පමණින් දැනගන්නේ කියන විදිහට දැක දත යුතුයි. නමුත් හොඳ වෙලාවට මේ කවුරුත් 2600 ගානකට ඉස්සර වෙලා වෙච්ච නිසා මේ සම්බන්ධයෙන් වගකීතු ඇත්තන්ගේ උත්තරේ ලේඛනගත වෙලා තියෙනවා. අපි කොච්චර දුරට ඒක දිරව ගනීද අපි කොච්චර දුරට ඒක විග්‍රහ කරගනීද කියන්න බෑ. අපිට ගොඩක් පිටුපුට යන්න දෙයක් නෑ. මොකද සූත්‍රය කියලා කියන්නේ අඳපු නූලක්. අඳපු ඉරක්. අපිට යන්නේ සූත්‍රෙ දිගේ ඉතින් ඒ සූත්‍රයයි මේ භාවනා වැඩමුළුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක දේශන මාලාවක් වශයෙන් දවසින් දවස දවසින් දවස අපි සූත්‍ර දෙකේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකොට මේ පළවෙනි ප්‍රකාශය කේසන්නෝ බන්තේ ආනන්ද ධම්ම සුවක්ඛාතෝ ආනන්ද ස්වාමීන් වහන්සේ කාගේනම් ධර්මයේ සුවක්ඛාත දැයි කියන මේ ප්‍රශ්නයයි අපි මේ දේශනා මාලාවේ ඉස්සරහින් තියාගන්න බලාපොරොත්තු වෙන්නේ. එතනදී අටුවාවත් පිළිගන්නවා. දැන් වුණත් ඒක හිතා ගන්න පුළුවන්. ධර්ම එහෙම නැත්නම් මනාකොට දේශනා කරන ලද ධර්මයි කියන හතරක් පහක් තියෙන තැනකින් එක්කෙනෙක් ඇවිල්ලා තව කෙනෙක්ගෙන් අහනවා නම් කාගේ ධර්මයේද මනාකොට දේශනා කරන ලද්දේ කියලා ඒක කවදාකවත් මතක තියාගෙන ඉන්නත් ඕනේ දැනගත්තට කමකුත් නැහැ දැනගන්න අහන ප්‍රශ්නයක් නෙමෙයි කොන අහන්න අහන ප්‍රශ්නයක් ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මේක මේ ඉඟි කරවන්න හදන්නේ නැත්නම් කොනහණ්ඩයි අහන්නේ. මේ දැනගන්න අහනවා නම් ප්‍රශ්නේ වරණගෙන්නේ මෙහෙම නෙවෙයි. ඒක නිසා <clears throat> මේකෙන් අර හීන් නූලෙන් යන නැත්තම් දී යටින් යන গিද්දරත් තේරුම් අරගන්න ඕනේ. ඒක හොඳටම තේරිච්ච කෙනෙක් තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ හරීම මේ සාමාන්‍ය බුද්ධියක් තිබිච්ච කෙනෙක්. ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා තේනේ ගහපති තඤ්ඤේ වෙත්ත පටිපුච්චි ස්වාමි කියලා ගහපතිය මම මේ සම්බන්ධයෙන් මෙයම අනිත් පැත්තටලා මම ප්‍රශ්නයක් අහන්න කැමතියි යතානෝ කංකේය තථාතං ව්‍යාකරේසි යම් විදිහකට ඔබට ඒකට උත්තරේ හම්බ හිතෙනවනම් ඒක මට කියපන් මම ඔබේ ප්‍රශ්නයක් අහනවා මට අවශ්‍ය ප්‍රශ්නයක් අහන්න ඒකට කරුණා කරලා මට වැටෙන විදිහට මට ඒකට උත්තර දීපන් කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ බෝලයන් පැත්තට දානවා. මේ නිකන් සාමාන්‍යයෙන් මේ බැඩ්මින්ටන් සෙල්ලමක් වගේ තමයි යන්නේ. දැන් තමන්ගේ පැත්තට බෝලේ හම්බුනාට පස්සේ මේක යා පැත්තට දාලා ආනන්ද අහමතුරු අහනවා උඹ මොකද හිතන්නේ යම් කිසි කෙනෙක්ගේ ධර්මයක් යම් කිසි කෙනෙක් රාගයේ ප්‍රහාණය පිණිස ධර්ම දේශනා කරනවා නම් ද්වේෂ ප්‍රහාණය පිණිස ධර්ම දේශනා කරනවා නම් මෝහය ප්‍රහාණය පිණිස ධර්ම දේශනා කරනවා ඒක සුවක්කාතද එහෙම නැත්නම් උඹට මොකද හිතෙන්නේ කියලා. කිසිසේත්ම අසෝලාගේ ධර්ම සුවක්කාතයි මින්න සුවක්කාතයි කියලා පෙන්වන්නේ නැහැ. නමුත් අන්තර්ගතයක් ඉදිරිපත් කළ ප්‍රශ්නයක් නගනවා යම් කිසි කෙනෙක්ගේ ධර්මයක් නැත්නම් යම ධර්මයකින් රාගය ද්වේෂය ප්‍රහාණය වෙනවනම් ද්වේෂය ප්‍රහාණය වෙනවනම් මෝහය ප්‍රහාණය වෙනවනම් කතං වානෝ තෙත්ත හොන්ති මේ වගේ දෙයක් සුවක්ඛාතයි කියලා හිතනවාද එහෙම නැත්නම් මේ වගේ දෙයක් මොකද්ද කියලා බොහොම මුරුදු ස්වරූපේ ප්‍රශ්නේ ඒ ඒ ආප ප්‍රශ්නේ හරහා ප්‍රශ්නයක් වරණ කරනවා ඒ ආජීවක ශ්‍රාවකයාට එතකොට තේසන් ධම්මෝ සුවක්ඛාතෝ ඒ ධම්මෝ ඒසේ හොන්ති ස්වාමීන් වහන්සේ ඊතකරනම් එවැනි එකක් නම් සුවක්ඛාතයි කියලා මට එහෙම හිතෙනවායි කියලා ඒ ආජීවක ශ්‍රාවකයා ආනන්ද සාංශයට උත්තර දෙනවා. එතකොට අපිට ප්‍රශ්නේ සහ උත්තරේ දිහා බලනකොට එදා පැවතිච්ච ජන විඥානයේ හැටි ඒ වගේම මෙවැනි ප්‍රශ්නයක් ආවම ඒකාන්ත මෙන්න මේකයි කියලා උත්තරයක් දෙමින් අත්ුක්කංශන පරවම්බන වෙන හැටි මම උසස් අරයා පහත් කියලා හිතන හැටි එහෙම නොවීම පිණිස ධර්මයෙන්ම ධර්ම කාරණාවෙන්ම උත්තර දීමෙන් වාදාභිමුඛයෙන් පැමිණිච්ච දැනගැනීම සඳහා නෙවෙයි මොකාටද ඉඟි කිරීමට ප්‍රශ්න අහන්න ආපු එක්කනට ඒ පාර දිගේම ඒ ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන් ගතියුයි ආනන්ද ස්වාමීන් වහන්සේ හොඳ දක්ෂ වැඩක් මෙතෙන්දි කරලා තිනවා. ඒක නිසා අපි මේ නිදානේ මේ සංසිද්ධිය මුල් කරගෙන අපි කල්පනා කරන්න හදා බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනා මාර්ගයෙන් එහෙම නැත්නම් මේ වැඩමුළුව මාර්ගයෙන් ධර්ම සාකච්ඡා මාර්ගයෙන් කමඨාන් සුද්ධ කිරීම මාර්ගයෙන් යම් කිසි කෙනෙක් යම් ධර්ම කොටසකින් රාගය ප්‍රහාණය වෙනවද යම් ධර්ම කොටාසයකින් ද්වේෂය ප්‍රහාණය වෙනවද යම් ධර්ම කොටාසයකින් මෝහය ප්‍රහාණය වෙනවද අන්න එහෙම දෙයක් අපි මේ මාසය ඇතුළත අත්දකින්න යනවද කියන එකයි. එහෙම නැත්නම් අපේම ක්‍රියාකාරකම් වචනය සහ මනස තුල මේ අපි සුවක්කාතයි කියන ධර්මයේ හැසිරීම නිසා යම් පමනකට හෝ රාගයාගේ ප්‍රහාණය, ද්වේෂයාගේ ප්‍රහාණයක්, මෝහේ ප්‍රහාණයක් වෙනවද කියන එක මම කලිමුත් කිව්වේ ඒකයි ඒක බහුවචනයෙන් කරන්න බෑ. Tamanda taman ගැන නම් ධර්මාභෝධයේ හැටියට භාවනා ප්‍රතිඵල හැටියට Tamanda දැක ගන්න පුළුවන්. එතකොට මේ ආජීවක ශ්‍රාවක සූත්‍රයේට ආනන්ද ස්වාමීන් වහන්සේ දීපු උත්තරේ මාර්ගයෙන් තමන්ට මේක කණ්ණාඩියක් වෙලා ආදාශයක් වෙලා මේ කරගෙන යන අපේ ප්‍රතිපදාව තුළ නැත්නම් අපි මේ අසුරු කරන්නා වූ මේ ස්වකහත ධර්මයේ තුළ යම් පමණකට රාගේ ප්‍රහාණයක්, ද්වේෂේ ප්‍රහාණයක්, මෝහේ ප්‍රහාණයක් වෙනවද කියන එක අපි අත නෑර සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් මෙතනදී ස්වකහාත ධර්මය කියන එක අපි දන්නවා ਸਰවඥ දේශිත ධර්මයේ ගුණ අලංකාර හයක් තියෙනවා. ස්වකහාතෝ භගවතා ධම්මෝ සම්දිටිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනායිකෝ පච්චත්තං වේිතබ්බෝ විඤ්ඤෝයි. ඒ ස්වකහාත ධර්ම විනය මැද මුල මංගල වූ මැද මංගල වූ අවධානයේ මංගල වූ ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ කියන එක තමයි ඒ ඒක අටුවා විස්තර කරන ක්‍රමය. ධර්ම විනය මේ මංගල වෙන්නේ ස්වක්කාත වෙන්නේ මනාකොට ස්වක්කාත කියන පදය ගත්තොත් සුන්දර ලෙස අක්ඛාත කියලා කියන්නේ කියනවා කියන එක සුන්දර ලෙස ඉදිරිපත් කරා කියන එකයි. ප්‍රකාශ කරා කියන එකයි. ඒ වගේම දෙක තමයි ස්වයං ප්‍රකාශිතයි. කිසි කෙනෙක් ඇවිල්ලා කියනවා නෙවෙයි ධර්මයේ ධර්ම විශ්ෙන් ස්වයං ප්‍රකාශිතයි. අනිත් එක තමයි සම්පූර්ණයෙන් ප්‍රකාශිතයි. මුලත් ප්‍රකාශිතයි, මෑදත් ප්‍රකාශිතයි, අගත් ප්‍රකාශිතයි. මේ අනුවත් කියනවා ස්වකහාත ධර්මයේ කියලා. ඊමන් අවසරයක් ඉල්ලනවා. අපි මේ ධර්මයේ කියන වෙනුවට සතිය කියන වචනේ මෙතන පාවිච්චි කරමු කියලා. යම් විදියකට අපිට පුළුවන් නම් මුළු ත්‍රිපිටකයේ තියෙන ධර්මයේ 84 ධර්මස්කන්ධේ අපි කොහොමද මුලැඳාක යහපත් බව දකින්නේ? අපි 84000ක් දන්නේ නැතුව නිසා කෙනෙකුට සැකේ දන්න පුළුවන්. අපිට තියෙනවද හැකියාවක් මෙනීමේ අධිකාරී ශක්තියක් අපි ධර්ම නොදන්න. ඒ නිසා අපි මේ වැඩමුළුව යොදවනවා මේ ධර්ම විනය කියන දෙකම එක තනි පදයට අප්‍රමාදයට සහ සතියට. ඒකට අපි බලන්න හදන්නේ මේ අප්‍රමාද ගුණය එහෙම නැත්නම් මේ සතිය එළඹ සිටි සිහිය කියන එක කොහොමද ආදි කල්යාණ වෙන්නේ මුල මංගල වෙන්නේ කොහොමද මජ්ජේ කල්යාණ වෙන්නේ මැද මංගල වෙන්නේ කොහොමද පරිෝසాన කල්යාණ වෙන්නේ නිමාව හොඳ ප්‍රතිඵලයක් ලබා දෙන්නේ කියලා. ඉතින් මේ අසූත්‍රයේ මේ සූත්‍ර අටුවාවම නැති වුණාට මේක හොඳට විග්‍රහ වෙලා තියෙනවා සාමාන්‍ය අපේ තේරවාදී අටුවාවේදී ඒකෙදි පෙන්නනවා මේ රාගය, ద్వේෂය, මෝහය වගේ එහෙම නැත්නම් විරාග අර අලෝභ, අදෝස, අමෝහ වගේ ගුණ ධර්ම ගත්තාම රාග, දෝස, මෝහ කියන ප්‍රතිපක්ෂ ධර්ම අලෝභ, අදෝස, අමෝහ කිව ගත්තාම එව්වට මුලක් මැදක් අගක් සාමාන්‍ය දල වශයෙන් කඩලා පෙන්නනවා. පෙන්නකොට රාගයේ මුල පෙන්නන්නේ කාය දුස්චරිත, වචී දුස්චරිත. ප්‍රධාන වශයෙන් කියනවා නම් රාගය නිසා සතුන් මැරීම, වරකම් කිරීම සහ කාමීත්‍යාචාරය කියන තුනම සිද්ධ වෙනවා. එවැනි ශිල්පදයක් කැඩෙන තරමට යම් කිසිගේ රාගයේ ඝන බහල නම් එයාගේ ආදී කල්යාණේවත් තාම ඇවිල්ලා නැහැ මුලවත් පිරිසුදු වෙලා නැහැ අඩු ගානේ ඒ වීතික්කම කෙලෙස් ඒ කාය දුස්චර්ත වචී දුස්චර්තට අපි කියන්නේ වීතික්කම කෙලස් කියලා. වීතික්කම කෙලස් කියලා කියන්නේ සමාජ නීති උල්ලංඝනය කරන වචනේ. වීතික්‍රම කියන වචනේ උල්ලංඝනය කියන වචනේ සමානාර්ථ පද. සමාජ නීති සමාජ රීති උල්ලංඝනය කරනවා. ආචාර ධර්ම උල්ලංඝනය කරනවා. අනේ සමාජ නීති රීති උල්ලංඝනය කරන මට්ටමටම යම් කිසි කෙනෙකුගේ රාගය ඝන බහල නම්, ද්වේෂය ඝන බහල නම්, මෝහය ඝන බහල නම් එයාට සතිය යාන්තමටවත් නැහැ කියලා සතියේ ආදි කල්යාණෙවත් නැහැ. මෙතෙන්දී සතිය කියන වචනේ වැඩි බොහොම ජයට මේකෙදි ගැලපෙනවා අප්‍රමාද කියන වචනේ. කොච්චර ප්‍රමාදද කියලා කියනවනම් ඒ රාගයේ ඉස්මතු වෙලා රාගයේ පුද්ගලයා වහයලාගෙන සතෙක් මරණ තැනට යනකම්ම 100ක් බුද්ධියක් මොනවත් නැහැ. සිද්ධිය වුණාට පස්සේ සමාහට පශ්චාත්තාප වෙන්නේ නැති තරමටම ගොරෝසුන ප්‍රමාදේ පටන් අරගෙනවත් නැහැ කියලා කියනවා. ඒ වගේම අන්සතු වස්තුවක් Taman හොරකම් කරලා ඒකෙන් අනුන්ට වෙන ඒ බය පීඩාව දැක දැකත් Tamanගේ වාසිය පමණක් සලකලා වරකමින් පස්සේ හෝ ඒ දේ තේරුම් ගන්න බැරි තරමටම ඝන බහලා ඉන්න රාගය ඒ පුද්ගලට අප්‍රමාදය පණන් අරගන්නවා. ඒ තරම් ඝන බහලා ප්‍රමාදයි. ඒ වගේම කාමීත්‍යාචාරය කරනවා සුමිත්‍යාචාරය කරලා ඊට පස්සෙවත් අඩු ගානේ. කාමීත්‍යාචාරය කරන පෙරමිලක් කරලා ඉවර ඉවර වුණාට පස්සෙවක්වත් ඒ බුද්ධලට තේරුමක් නැහැ. මේකෙන් කොච්චරක් මේ පව මේ සමාජ සංස්ථාව පෞල් සංස්ථාවට බාධා කරනවද ශිෂ්ටාචාරය කඩනවද බයලජ්‍ය නැති කරනවද කියන කැංගීමක් නැත්නම් මේ බුද්ධලාට ප්‍රමාදය නෑ ප්‍රමාදේ වැඩි සතිය නෑ ඒක නිසා අප්‍රමාදයේ වශයෙන් නොකලියුත් නොකිරීමේ අප්‍රමාදය නොකලියුත් නොකිරීම පමාණවි කිරීමේ අප්‍රමාදය තමයි සතියේ මේ සීලය කියලා කියන්නේ හික්මීම කියලා කියන්නේ ඒක නැති බුද්ධලයට මේ සතිය හෝ අප්‍රමාදයේ මධ්‍ය කල්යාණය මැදි හරියට යන්න සුදුසුකම් නැහැ. ඒක නිසා ජන විඥානය ගත්තොත් ලෝකේ ජනගහණය ගත්තොත් මේ ස්වකහාත ධර්ම විනයෙන් තොර හැම තැනකදීම වැඩියෙන් සතුන් මරණ එක හුඟක් ස්පෝටි එහෙම නැත්නම් ඒක තමයි බොහොම සෙල්ලක්කාර ජීවිතේ මාළු මරන්න ඕනේ විවේකයක් හම්බෙච්චාම සත්තු වෙලි කියන්න ඕනේ, කුරුල වෙලි කියන්න ඕනේ. ඒක තමයි තාමත්ම වියදම් අධික විනෝදාංශ. අපේ දේවානම් පීචිත රජුරොත් මිදුහාමුදුර හම්බ වෙනකොට මුවෙක් පිටිපස්සේ එලවෙලව හිටියේ. ඒක රාජකීය ක්‍රීඩාවක්. ඒ තරමටම ස්වකහාත ධර්මයෙන් පරිබාහිරෝ සෑම ලෝකායත ධර්මයක්ම ඒ සතුම් මරණ පැත්ත කිසිසේත්ම නරකක් විදිහට සලකන්නේ බැරිකම තියෙන. මේට වැඩිය මරා ගන්න පුළුවන් නම් ඒ තරමට හොඳයි කියලා. ඒක හොරකම් කරන පැත්තක් ගත්තහම සාමාන්‍ය මේ ආර්ථික විද්‍යාවේ පැහැදිලිවම සුද්ධ හොරකමක් උගන්වනවා. ආර්ථික විද්‍යාවේ තමන්ට දෙන දෙයට වැඩිය ප්‍රතිලාභයක් නැත්නම් අපි ගණිතනු කරන්නේ. දැක දැක දන දන දෙන දෙයට වැඩිය ප්‍රතිලාභය සහිතව කටයුතු කරනවා කියලා කියන්නේ දැන දන දන දන සූරකෑමක් තමයි. ඒක ඉතින් ආයේ කතා කරන දෙයක් නෙවෙයි. ඒක පැහැදිලිවම කාල් මාක්ස් තුමා විස්තර කරන්න දෙන්න උත්සාහ කරා. කෙසේ නමුත් ආර්ථික විද්‍යාව හදලා තියෙන්නේ ওই දෙක අතර තියෙන ඉඩකඩේ උප්පරිම ලාභය ලබන්න. සමාජ විද්‍යාව විදිහට කරන්න හදන්නේ ආර්ථික දේශපාලන සමාජික වශයෙන් ඒ ස්වකහාත ගතියක් නෙවෙයි රාග ద్వේෂ මෝහ ප්‍රහාණයක් නෙවෙයි ඒව නොදැන හෝ දැන හෝ ඔය සතුන් මරණ හොරකම් කරන කාමීත්‍යාචාරයට යන්නේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට ස්වකහාතමේ ධර්ම මේ ධර්ම විනය තමයි අපි ගත්තොත් මේ අප්‍රමාද ධර්ම එහෙම නැත්නම් සති ධර්මය සතුම් මැරීම වසයෙන් පිරෙන රාගය වරකම් කිරීම වසයෙන් කැපිපෙනෙන වීතික්‍රමණය වෙන රාගය කාමීත්‍යචාරයේ වසයෙන් ඝන බහල විදියට වීතික්‍රමණය රාගය පිළිබඳව හික්මීමක් සීලාචාර වීමක්, සීතල වීමක්, පිරිසිදු වීමක් කතා කරන්නේ නැත්නම් ඉතින් ඒක හොතලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් එතනම ලෝක ජනගහණය ගත්තොත් නැත්නම් වැඩි ජනගහණය වැඩි ප්‍රතිශතයක් ගත්තොත් හුඟ දෙනෙක් කියනවා අඩු ගානේ මේ ටිකවත් දන්නවනම් මේ මට්ටමටවත් ධර්මයේ ක්‍රියාත්මක වෙනවනම් ඒ එක එකනා නිවන් දකින එක කොහොම වෙතත් ලෝකෙට විශාල සාන්තියක් වෙනවා කියලා. බොරු නෙවෙයි. නමුත් ඒක අර මජ්ජ කල්යාණේ පරියෝසాన කල්යාණේ කියන්නේ නොදැන අව탁සීරුවට ලක් කිරීමක් කරන්න. ඒ නිසා අපි හරියට දැනගන්න ඕනේ ආදි කල්යාණයට සාපේක්ෂව මධ්‍ය කල්යාණය මොකද්ද? මංචේ කල්යාණයට සාපේක්ෂව පරියෝසాన කල්යාණය මොකද්ද? ඒ තරමේ සංසන්දනාත්මකව ප්‍රයෝජනීය සලකලා ආදි කල්යාණේ තේරුම් ගැනීම එක මේකේ භාවනා කරන පිරිසකට බොහෝම වැදගත් මූලික පදනමක් වඩපත් වෙනවා. විචාර කරන්න තියෙන විසුද්ධි පිළිබඳව යනකොට සීල විසුද්ධිය වැදගත්. ඒ සීල විසුද්ධියෙත් මේ එක්කෙනෙක්වත් 100%ක් සම්පූර්ණ නැහැ. නමුත් එකක් අපිට සාර්ථක වෙන්න පුළුවන් නම් තියෙනවට වැඩිය එන්නේ එන්නේ එන්නේ පිරිසුදු වෙනවයි කියන එක සීල අධි සීලයක් බවට පත් වෙන බව එච්චරයි අපිට සාති කරගන්න පුළුවන් වෙන්නේ. සීල විසුද්ධියේ පළවෙනිම පියවර ස්ථාවර වීම සෝවන් මාර්ගයේදී සිද්ධ වෙන්නේ ඒක ආරික අරියකන්ත සීලය කියලා සඳහන් කරනවා. ඒ වුණත් සෝවන් වෙච්චියත්ෝ මෙතන නැහැ කියන එක නෙමෙයි මම මේ කියන්න හදන්නේ සෝවන් උනත් ඒ පුද්ගලයා කරන වැඩ දිහා බලනකොට තාරාතිරම දන්නේ නැති කෙනෙකුට ඒ පුද්ගලයා අතින් පෞසිදු වෙන බව පේන්න ඉඩ තියෙනවා යම් කිංචි කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝසෝ තස පටිච්චාදාය අබබ්බතාදිත්ත පදස උත්තා කියලා කියන සෝවාන් ආර්යෝත්තමයේ ගැන. ඒ ආර්යෝත්තමයාගෙනුත් කායේන වාචා මනසා කියන තුන්දොරින්ම අකුසල් වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ බුද්ධලට තියෙන මේ සෝවාන් වීමේ ලැබිච්ච ගුණය තමයි ඒක වසන් ගන්න බැරි කම. පෘථග්ජනයා අකුසලයක් කරපු ගමන් වසංගනවා. වසංගනයේ විශාල අනවශ්‍ය පීඩාවක් වෙනවා. සෝවාන් වෙච්ච කෙනාගේ පෞසිද්ධ වෙන්නේ නැහැ කියන එක නෙමෙයි කතා කරන්නේ. ප්‍රමාණයක් වෙනවා. නමුත් ඒ ආය දායලම සුද්ධ වෙන්න හදන නිසා එලි කරනවා. ඉතින් ඒක නිසා අපි කවුරුත් වගේ මතක තියාගන්න ඕනේ මේ සීලය කියන එක මෙරිච්ච දෙයක් නෙවෙයි සජීවී දෙයක්. අපි කොච්චර භාවනාවෙන් දිනුනත් එදා එදා නැවත නැවත සීලයේ සලකා බලමින් අදි සීලයක් වඩපත් කරගන්න බැරි නම් මේ ධර්ම විනී තියෙන ස්වකහාත ගතිය තමා විසින්ම හෙලි කරන ගතිය ඒ වගේම අංග සම්පූර්ණ ගතිය භාවනා කරන අපිට සීලය අදාළ නැහැ කියලා අහක දාන්නත් බෑ. එහෙම නැත්නම් හොඳට සීලය සම්පූර්ණ වීම පමණකින් අනිත් ඔක්කොම සම්පූර්ණ වෙනවයි කියලා සීලයට වණ බාර දෙලත් බෑ. ඒ නිසා මම හිතනවා සදාචාර සම්පන්න නැත්නම් සුචරිතවාදීෙක් සමාජික ධර්මපැත්තෙන් සීලය දිහා බලන හැටියට වැඩිය භාවනා කරන කෙනෙක් අඩු ගන්න භාවනා පිස අතර තියෙන සීලය තමන් අතර තියෙන සීලය බොහොමත්ම සජීවීව නිතරම පිරිසුදු වෙන්න ආරම්භ ඉතින් මේ සීලය පිරිසිදු කරනකොට නැත්නම් සීල ශික්ෂාව නැත්නම් සීල හික්මීම සීතල වීම වෙනකොට රාගය ප්‍රහාණය වෙනවා කියලා කියන්නෙම තමන්ගේ මොනවදෝ රුචි අරුචිකම් වගේ රුචි අරුචිකම් වගේ පාවා දෙන්න සිද්ධ වෙනවා. තමන් මෙතෙක් ගෙන ආපු පෞරුෂත්ව ලක්ෂණ වගේක් හැඩ ගහන්න සිද්ධ වෙනවා. ඉතින් කියනවා මේක 40 60 පැන්න කටියට කරන්න බෑ කියලා. මේ කට්ටිය ඒ තමන් ආපු රාමුවේ හිර වෙලා ඉවරයි. දැන් ඒගොල්ලන්ට නැවත සලකා බලන්න බැරි තරම් මේ දේ බැරි නම් බෑ. මේ දේ තියෙන්න ඕනේ අරකයි මේකයි විශාල ලයිස්තුවක් තියෙනවා. සිල් රකින්න ලයිස්තුව තියෙනවා. ඒ තරමටම මොලේ කර වෙලා තියෙනවා. ඒ නිසා ඒත් නානා ප්‍රකාර තත්ත්ව ඉල්ලනවා සිල් රකින්න. ඒ මොකද දන්නේ නැහැ මොලේ කියන එක සජීවී දෙයක් බව. ඒ අර තමන්ගේම තියෙන රාමුව තුල තමයි ගමන් කරන්නේ. නමුත් ලෑස්තිනම් සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන ලෑස්තිනම් සීලය හෝ සීල මට්ටමින් හෝ සතිය අප්‍රමාදේ රකින්න මේ ඕනේ නාකිකමක් ගසලා දාලා ඕන විදිහට අලුත් කරගන්න පුළුවන්. එචේ කරන්න බැරි මේ මිනිස්යාම ඒකේ බැඳිලා ඉන්නේ හින්දා. එයා ඒ තමන්ගේ தත්ත්ව ඉල්ලනවා කියන්නේම මේ අයිස් කුට්ටි කඩානේ යන්න කැමති නෑ. ඉතින් ඒක මොකද කරන්නේ? ඒක කරන්න දෙයක් නෑ. නමුත් මතක තියාගන්න ඕනේ මේ සීලය අලුත් වෙන්නේ නැත්නම් සමාධි ප්‍රඥාවේ හරි අමාරුයි. සමාධි ප්‍රඥාවට පෙත හදාගන්න හරි අමාරුයි. නිතර සීලය සකස් කළ දෙන්නේ නැත්නම්. ඉතින් සීලය සකස් කරලා දෙනවා කියන එක වන් නැවත පුනරුච්චාරණය උච්චාරණය කරනවා රුචි අරුචිකාවක පාවා දෙන්න වෙනවා. එහෙම නැත්නම් Taman ගෙනාවු පෞරුෂත්ව ලක්ෂණ වගේක් පාවා දෙන්න වෙනවා. Taman ගෙනාවු ඇබ්බැහි වගේක් පාවා දෙන්න වෙනවා. නමුත් අපි මේ පාවා දෙන්නේ ධර්ම ගෞරවයෙන් ධර්මේ නාමයෙන්. අන්නේ ඒ සුන්දරත්වය, ඒ පිපිච්ච ගතිය, ඒ ධර්ම ගෞරවය කියන වචන තමයි මේකට ලස්සනම ගැලපෙන්නේ. ඒක තියෙනවා නම් ඕන දෙයක් පාවා දෙන්න පුළුවන්. ඒත් එකවර පාවා දෙන්න යන්න බෑ ටික ටික පාවා දෙන්න. ටික ටික ටික ටික පාවා දෙනකොට ධර්මයේ තියෙන සුවක්කාත ගුණය දැනෙන්න පටන් ගන්නවා. දැනෙන්නේ අපිට අත්‍යවශ්‍යයෙන් ඉල්ලපු මේ මේ දේවල් නොලැබෙත් අපි දැන් සන්තෝෂයෙන් ඉන්නවා. ලැබුණාම සන්තෝෂයෙන් ඉන්නවා කියන කහන දෙයක් නැහැනේ. නොලැබුණා සන්තෝෂයෙන් ඉන්නවා. ඒක කවදාකවත් මේකේ දරුවන්ට හරි කියන නිසා හෝ අම්මට තාත්තට හරි කියන නිසා හෝ ගුරුවරට හරි කියන නිසා හෝ අල්ලවගෙත් හරි කියන නිසා නෙවෙයි. තමන්ගේ ජීවිතයේ තමන්ට නැතුව බෑයි කියලා තිබුණු දේවල් ටික ටික ටික ටික හලලා ඉන්න දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් ගතිය එනවනම් ධර්මයේ නැත්නම් සුවක්කාත ධර්මයේ සීලයට අනුග්‍රහය සතියෙන් එහෙම නැත්නම් අප්‍රමාදේ දැක් ගන්න පුළුවන්. ඒක නිසා සරුවච්චන් වහන්සේගේ බුදු වෙන ඉස්සලා දවසේම උන්වහන්සේ දකපු හීන හතරේ එකක් තමයි හතර දිශාවෙන් ආපු හතරවන්නේකින් ආපු 54 දෙනෙක් සරුවචනන්සේ ඒ කකුලේ හැප්පිලා ඔක්කොම සුදු පාට වෙලා තියෙනවා. ශාස්ත්‍රීය වංශයෙන් ආවත්, බ්‍රාහ්මණ වංශයෙන් ආවත්, ශුද්‍ර වංශයෙන් ආවත්, වෛශ්‍ය වංශයෙන් ආවත් ඔක්කොම එකම පැවිද්දන් බවට පත් වුණාට පස්සේ කිසි කෙනෙක් මුල් ඇවරි ඉල්ලන්න යන්නේ ලැබිච්ච කොයි ඇවරින් හරි ගමන්නේ කෙහෙල් ගෙඩියක් හම්බ වෙනවා නම් එච්චරයි. මොනත හැම කෙනාට මුල් ඇවරින් ඉල්ලන්න පටන් අරගත්තොත් ඒ කියන්නේ සුවකාතයක් හෝ ධර්මයේ තියෙන සුවකාත ගතියක් හෝ මේ අප්‍රමාදයෝ සතිය තේරුම් නැති ගතිය. ඉතින් නමුත් භාවනා කරන්න ගියාම වෙන්නේ ඕකේ අනිත් පැත්තයි කියලා මට හිතෙනවා. සිල්වන්ත වෙන්න පටන් ගත්තට පස්සේ අයිතිවාසිකම් වැඩියෙන් ඉල්ලන්න පටන් ගන්න ගතියක් තියෙනවා. මේක භයානක රෝගයක්. පිළිකාවලට වැඩියම රෝගයක්. මොකද <clears throat> ධර්මයේ තියෙන සුවක්කාත කුරේට ගහන බලවත් පහරක්. නිසා හොඳට මතක තියාගන්න ඕනේ අපි හැම කෙනෙක් තුළම මේ සුවක්කාත ගුණය බෞද්ධයන් අතර පමණක් නෙවෙයි අබෞද්ධයන් අතර විතරක් නෙවෙයි භාවනා නොකරනන් අතර පමණක් නෙවෙයි හැම තැනතම දෙවියන් අතර මනුස්සයන් අතර කාටත් පේන තැන තමයි ධර්ම ගෞරවයෙන් යුක්තව ඒ ඕන දෙයක් පාවා දීමේ හැකියාව පාවා දීලා එන්නේ එන්නේ එන්නේ සීලයේ එහෙම නැත්නම් මේ වීතික්කම මට්ටමේ තියෙන සීලයේ පුංචි පුංචි පුංචි පුංචි දියුණු ඇති වෙනවා. ඒ දියුණු ඇති වෙන්නේ නැත්නම් හොඳටම හිතාගන්න මෙත් ඇහි වෙලා හොඳටම හිතාගන්න සීලයෙන් ඒ ඉදපාඩුව ලබලා දෙන්නේ නැත්නම් සමාධිය ප්‍රඥාවේ පැහැදිලිවම කොටු වීමක් සිදු වෙනවා. උදැල්ලෙන් අයින් කරන කුණු අයින් කරන්නේ නැතුව කන් ඇන්දෙන් ගන්න යන්න එපා. උදැල්ලෙන් අයින් කරන්න පුළුවන් අයින් කරලා තමයි අර සියුම් කුණු අයින් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් කියනොත් යත්තෙන් ගාලා අයින් කරන්න පුළුවන් හරි අයින් කිරුවට පස්සේ තමයි කැටයන් කොටන්න පුළුවන් වෙන්නේ ගෘහ භාණ්ඩ එක. කැලෙන් ගෙනාපු ගමන් මේ ගාපු නැති යතු ගාමු නැති ලීයක් කැටයන් කොටන්න බෑ. ඒ වගේ භාවනාවෙන් සමාධි ප්‍රඥා වශයෙන් ඒ කැටේම ලස්සන කරන්න බෑ අර සීලෙන් කරන්න තියෙන වැටික් කරන්න නේද. ඉතින් මේකෙදී නිතරම අතනාරක යුතු දෙයක් තමයි මේක අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්නත් එපා අනුන්ට පටවන්න යන්නත් එපා. ඒකට කිසිම අධිකාරී ශක්තියක් ත්‍රිපිටකයේ 84000ක් ධර්මස්කන්ධය තුළ බුදුරජාණන්සේ කාටවත් දීලා නැහැ. හැබැයි Tamanna කියලා තියෙන ඔබට ඕනේ නම් ධර්මයේ ස්වකහාත ගුණය දකින්න ඔබට ඕනේ නම් නිතරම සතියෙන් ජීවත් වෙන්න අප්‍රමාදයෙන් ජීවත් වෙන්න ධර්මී නාමයෙන් එහෙම නැත්නම් ශීල සමාධි ප්‍රඥා ශික්ෂා නාමයේ ලද දෙයින් සතුට වෙන ගතිය දීයති තත්වයට හැඩ ගැහෙන ගතිය මිස දේවල් සකස් කරන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියන ගතියට ගියොත් ඒක ධර්මයේ මේ සීලයේ පිටවඳ ඔලමුල ගතියකට වැටෙනවා ඒක පැහැදිලිවම අර ධර්මයේ විසින් පෙන්වන්න හදන ධර්මයේ ස්වභාවික ගලණයට තනිකර බාධාවක් වෙනවා. ඒක නිසා මේ ආදී කල්යාණයේදී තියෙන වීතික්කම මට්ටමේ කෙලෙස් එහෙම නැත්නම් මේ උල්ලංඝනය වෙන මට්ටමේ කෙලෙස් අපි මෙතනදී වැඩි කතා නොකලට ඉතාමත්ම වැදගත් පසුවීම සහ පදනම සකස් කරලා තියෙනවා. එහෙම නැත්නම් අපි ලෝකෙට පරකාශයට භාවනා කරනම් බාටපත් වෙනවා. Taman ඒවා රකින්න නැතුව Taman තුල ඒක ප්‍රකාශ වෙන්නේ නැතුව කරන්න ගියාම අද ඔය ඒක සාමාන්‍ය ජන විඥානය කියන්නේ මේ හොඳ වැඩ කරන්න ගියාම මාර බලවේග වැඩි කියලා කියනවා. සීල් රකින්න නැති කාට වැඩිය සීල් රකින්න ගියාම මාර බලවේග වැඩි කියලා. ඉතින් නෑ බෑ කියන්නත් බෑ මොකද 99%ක්ම එහෙම කියන හින්දා. මොකද හරියට කුසල සීලය මේකයි කියලා දන්නවනම් මාරයාගේ කකුල් දෙක අතර ඉඳලා යනවා. මාරයට කකුල් දික් කරන වෙලාවල් හිටිනවා. අන්නේ වෙලාවට පයින් එකයි තියෙන්නේ. මාරයා කකුල් දික් කළ ඵලයන් කියන්නේත් නැහැ. මේ වෙලාවට පැන ගන්න හදනකොට දෙන්නේ කන ගහන යන අතල්ලන්න ඉන්න එපා. අල්ල ගියා පැන්න ඉවරයි. ඉතින් මේක ඇත්තටම මම ওই ඉස්සරත් අර බණකට කිව්වා වගේ මේ පත්‍රික දායකතුමා බලංගොඩ ආනන්ද මහත්තයා හම්බුනට කියලා තුණා ගිහිල්ලා ස්වාමීන් වහන්සේ මෙහිමයි අපි ධර්ම ගැන නොසලකන කාලයට වැඩිය ධර්ම ගැන සලකලා කටයුතු කරන්න ගියාම <clears throat> මේ දාන සීල් භාවනා කරන්න ගියාම වෙනකට වැඩිය කරදර වෙනවා පවුල් වලට. වෙනකට වැඩිය මාර බලවේග වෙනවා. ඒක ඉතින් හාමුදුරු කියන කතාව ඇත්තයි කියලා. හැබැයි කියලා තියෙනවා විපස්සනාවට මේක නැහැ කියලා. විපස්සනාව කෙලිම මාගත් එක්කමනේ කටයුතු කරන්නේ. ඉතින් මිනිහ නැතුව කවුද ඒක කරන්නේ? මාරමනසින නැත්තම් විපස්සනාවක් නැහැ. අරම මායයට බයයි කටයුතු කරනවම ආපුවාම මේ වෙවුලන දේවල්, ඒව ගැහෙන දේවල්. ඉතින් ඒකකට මායයත් එක්ක එනකොට බය වෙනවා. නම් විපස්සනා ගෙලිම මායත් එක්ක ඩීල් එක තියෙන ඉඳා ආවට පස්සේ එලිම කතා කරලා වැඩ කරන එකයි තියෙන්නේ. ඒ නිසා විපස්සනා ශීර්ෂයේ සීලේ දිහා බලනකොටත් කෙලින්ම තියෙන්නේ මාය නැත්තම් කිසි ජොලියක් නැහැ මේ ජීවිතේ. සම්පූර්ණ අපිට අවශ්‍ය කරන විචිත්‍රතාවය එතන ජීවිතයේ තියෙන විවිධාංගීකරණේ මගේ වචනෙන් කියන මේ ජොලිය මාරත් එක්කමයි ජයට ජීවත් වෙන්නම් කරටක් දාගෙන ඉන්න ඕනේ මාරත්. බැරි වෙලාවකත් ඈත් වෙන්න දෙන්න එපා. ළඟම තියාගන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සීලෙදි වෙන්නේත් නැහැ. හැබැයි අර නොකිය බැරි එකක් තමයි Taman ගැන ඕනෑට වැඩිය අනුකම්පා විරහිතව චෝදනා කරගන්න යන්න එපා. ඉස්සරහින් තියාගන්න තියෙන එකයි තිබුණට වැඩිය ටිකක් වැඩි කරගෙන යනවා කියන්නේ. අන්න එතනදී මේ ආදී කල්යාණය මේ පිරිසට එච්චර තේරුම් කරලා දෙයක් නැත්තේ නෑ තේරුම් කරලා ඉසු දෙයක් නැත්තේ නෑ මොකද මේ පිරිස් මේ නිසන් වලින් නිසා හෝ වෙන කවුරුත් නිසා සීල් රකින්න අය නෙවෙයි තමන්ගේම අදිෂ්ඨාන ශක්තියෙන් කරගෙන යන පිරිසක් නමුත් හොඳට මතක තියාගෙන ඉන්න ඕනේ ඒ සීලේ අලුත් වීමක් වෙන්නේ නැත්නම් ඒක පැහැදිලිවම සමාධියේ මෙට්ටයි වීමක් විපස්සනායේ මෙට්ටයි වීමක් ඒක තමයි පල් වීමක් ඒ නිසා නිතරම බලන්න ශීලෙන් දෙන් දෙන් දෙන් අලුත් කරගෙන යන්න. ඊට පස්සේ තමයි ඒ කියන්නේ සීලයේ යම් ප්‍රමාණයක ස්ථාවරයක් ලබා ගත්තට පස්සේ තමයි මජ්ජේ කල්යාණේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ සමත භාවනාව විදර්ශනා භාවනාව. එහෙම නැත්නම් සීල පදනමේ ඉඳලා සමත විපස්සනා කරන එක. නිසා සීල පදනමට අවශ්‍ය කරන ස්වකහාත ගතිය එහෙම නැත්නම් ශීල පදනට අවශ්‍ය වෙන ඒක විසින් ඒකෙන්ම සාධාරණීකරණය කරන ගතිය ඒක විසින් ඒකම සම්පූර්ණත්වයටපත් කරන ගතිය ඒක විසින් ඒකම ප්‍රකාශ කරන ගතිය සිල්වන්ත වෙන කෙනාට කවුරුත් කියලා දෙන්න ඕනේ සිල්වන්ත වෙන කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට පෙන්ලා දීලා තියෙන හතරාකාර වෙච්ච බයක් නැති වෙනවා. හතරාකාර අභයක් එන්න පටන් ගන්නවා. මොකද සතුන් මරනවා කියලා කියන්නේ බයක් දීමක් බයක් දෙන කෙනාට අපසට බයක් එනවා. වරකම් කරනවා කියලා කියන්නේ අනුන්ට බයක් දීමක් ඒ කෙනාට බය අපව කරා පැමිණෙනවා. කාමීත්‍යචාරය කියලා කියන්නේ කාමවස්තු හිමියට බයක් ඇති කිරීමක්. එතකොට මේ පුද්ගලයා කරා බය ඇති වෙනවා. බොරුව කේලම ඉස්සචන පරස වචන කියන මේ සේරගෙම කෙරෙන්නේ සමාජයට අස්ථාන බියක් ඇති කරන නිසා මේ මිනිසයා කවදා හෝ සංසාරේ ඒ කරපු කායික වාචසික දුස්චර්ච නිසා බයකට අයිතිවාසිකම් ලබනවා. සතෙක් නොමර ඉන්නවා කියලා කියන්නේ අභයක්. ඒ නිසා යම් කිසි කෙනෙක් සතු නොමරීමේ සීලය රැකනන් ඒ අභය දාණය දීම නිසා අභය ලැබෙනවා Tamande. ඒ අභය ලැබෙනවා හතර ආකාරයකට. සතු මැරීමෙන් අත්තානුවාද බය එනවා. ඒ තනි වෙනකොට රෑ වෙනකොට නිින්දට මේ වයසට යනකොට ලෙඩ වෙනකොට පාළු ගතිය තනි ගතිය නිසා ඒ මනුස්සය මැරෙන්න ඉස්සෙල් මැරලා යනවා. නමුත් අබේ දීපු කෙනාට අබේ දානේ දීලා අබේ ලැබිච්ච එකන තනිකම් පාළු ගතිය කියලා කියන්නේ භාවනා කරන්න හොඳ වෙලාවක්. දැන් මේ කාලේ තියෙන නිදර්ශනයක් ඇටියට ගත්තොත් මේ මේ ඉන්න කී දෙනෙක් හෙට වෙනකොට කියයි දන්නේ ඉඳපු ගමන් දඩස් ගාලා කියනවා පිළිකාවක් කියලා. ආ කිව්ව ගමම පපු යද්දක ගහගෙන මැරෙන්න හදලා ඉතිං වෙදකමුයි ඉතිං යෝග භාවනාවයි ඉතිං භාවනාවයි ඉතිං පටන් අරගන්න. එදාට තමයි ඇත්තටම භාවන ජීවත් වෙන්න පටන් අරගන්නේ. එතකම් පෙන් කෙල කෙල ඉන්නවා. ඊට පස්සේ ගෙදර ඉන්න මිනිසුගේ සත්‍ය සම්බසරීමෙත් ඉවරයි මේ මිනිසයාත් ඉවරයි නිකන් එළියට ඇදලා දාපු වැල් කඩ විල්ල කාගේ මැටලා වෙilla මැරලා යනවා. ඇත්තටම තා මාස දෙකකින් ගැන්සර්ක ඒ ගැන්සර්කේ මාස දෙක ඉන්න පුළුවන් කියලා කියනකොටමත් මැරෙනවා. ඒ තරමටම බයයි. නමුත් යම් කිසි කෙනෙක් මේ අපරාධ කරමින් ඉඳලා සිල්වන්ත වෙලා හෝ නැත්නම් සීලවන්ත වෙඳලා සීලේ මත ඉඳලා සමාධි භාවනා කර කර ඉඳද්දී කැන්සරයක් හැදුනා කියවලම ඒ මිනිස්යාට ශක්ති ගැස්මක් නොවෙනවා කියන එක නෙවෙයි ටික දවසක ලෑස්ති වෙනවා එකම කරදරේ තියෙන ඊට පස්සේ මේ ලෙඩ බලන්ට එන කට්ටියගේ තියෙන කරදරේ විතරයි ඇවිල්ලා මූණ අට කරන අයියෝ කියලා බලාගෙනකොට අර මනසට hina යනවා මේ කාටද ලෙඩ වෙලා තියෙන්නේ කියලා. ඒ මනස කියන කරුණා කරලා උඹලගේ වැඩ බලන්න පැත්තකට යන් මට මගේ විවේකේ දීපල්ලා කියලා. ඔක්කොටම කැන්සර් හැදෙන්නේ මනුස්සයට නෙවෙයි. මොකද මේ මනස දන්නා මේ හම්බෙච්ච විවේකේ මට මට භවනා කරගෙන යන්න පුළුවන්. ඒ නිසා ඒ ලෝකයේ තියෙන ඒ මොකක්ද කියන ව්‍යසනය කරදරේ සිල්වන්තයට එහෙම වෙන්නේ නැහැ. නමුත් ඒ වුණාට අර ගෙදර මිනිස්සු ඇවිල්ලා මුණ අට කරන අඬාගෙන අර රෙසිපි එක මේ බේත් කුට්ටම අරගෙන ගියාට පස්සේ තමයි බේරගන්න බැරි වෙන්නේ. එහෙම නැත්නම් ලෙඩුණ යුවට පස්සේ ඒ බය වෙන්න දෙයක් නැත්තේ නේ. සීලය පිළිබඳව ශක්තිය වෙන. මේක කියන්නේ අත්හානුවාද බය කියලා. තමන්ට තමන්ගේ ආත්මය දෙස් දෙන ගතියක් නැහැ. දුස්සීල් වෙඳලා සිල්වන්ත වෙච්ච කෙනාට ඕ සීලෙන් දෙන්නේ පුරණ කෙනාට. මොකද එයා අබේ දීපු නිසා අඹේ තමන්ට ලැබෙනවා. දෙක තමයි පරානුවාද බය අනුන්ගෙන් දොස් වෙනවා අපි මේ ලෝකෙට අහුවෙන්නේ නැති වෙන සතුන් මරනවා හොරකම් කරනවා කාමීච්ඡාචාරය කරනවා හොර බොරු කේලම් හිසචන් පරසෝච කතා කරාට ඕක සමාජ ධර්මයක් නේ මේ හැම අකුසලයක්ම කරන්න දෙවන්නේක් ඕනේ මේ කියන අකුසල් හතම ආචාර ධර්ම වෙන්නේ තව කෙනෙක් ඕනේ. ඒ නිසා මේ අකුසල කර්මයේ කරනකොට ලෝකේ නොදැනගත්තට එක්කෙනෙක් දාන. ඒක නැවත නැවත කරනකොට දැනගන්න ප්‍රමාණය වැඩි වෙනකොට මෙයා නොදැනගත්තට මුළු ලෝකෙම මේ වචනේ පැතිරෙනවා. එතකොට බැනුම් අහනවා විමර්ශකී දින වුමනාවෙන් මේ සමාජයට කරදර කරනවා එහෙම නැත්නම් සමාජ නීති උල්ලංඝනය කරනවා වීතික්‍රමණය කරනවා ආගම ධර්මයේ දාන්න බුද්ධ ධර්ම කෙනෙක් නැගගෙන කර්ම රස කරනවා කියන එතකොට හැදිච්ච ගෙදර නැහැදිච්ච එකයි කියලා බයි. නමුත් එහෙම නැහැදිච්ච ගෙදරක උනත් කමක් නැහැ ඉඳලා එන්නෙන් සිල්වන්ත වෙනවා නම් ගෙදර පවුලේ සේරම වැරදි වැඩ කරද්දිමත් ඒ පුද්ගලයා පරාණුවාද බය සලකලා සීලෙන් බේරෙනවා නම් නැහැදිච්ච ගෙදර හැදිච්ච එකයි කියලා හොඳනම අහන්න පුළුවන් වෙනවා. මේකත් මනුෂ්‍ය ජීවිත හම්බ වෙන විශාල ආත්ම සන්තුෂ්තිය කියලා මේකට කියන්නේ. ආත්ම සන්තුෂ්ටි කියලා මේකට ਸਰවඥයන් සඳහන් කරලා තියෙන්නේ ජීවිත ගම්මන පිරිච්ච බාට වැඩගත් යා. තුන්වෙනි එක තමයි ඔය වගේ නීති කඩාන යනකොට එක දවසක සිවිල් නීතියට අහුවෙලා හිරේ විලංගු වැටෙන්න වෙන එක. උසාවි යන්න වෙන එක මර දඬ දෙනීම වෙන එක. ඉතින් කාලයක් යනකම් ඒක බේරගෙන යන්න පුළුවන් වෙයි. මොක කවදා හෝ මේක කරගෙන ගියොත් එක දිගට දඬ බය කියලා රාජනීතියට අහුවෙනවා. මෙන්න මේ තුන තමයි ජීවත් වෙද්දී හම්බ වෙන්නේ. ජීවිතය අවසාන මොහොතේ හෝ මරණින් මත්තේ හම්බෙන එක තමයි මරණට පස්සේ දුක්ගති බය. ඔළුව පල්ලයට කකුල් දෙක උඩ තියාන හෙලකින් පල්ලට ඇදගෙන වැටෙනවා වගේ අපාගත වෙනවා. ඉතින් ඒසයි මනස ජීවත් වුණා ජීවත් වෙන්නේ පුදුමාකාර බයකින්. නමුත් මේ සීලේ තියෙන කෙනාට ස්වකහාත ගුණය තමයි Taman ඒ වෙනදා කරපු අකුසල කර්ම නිසා හෝ අන්ධකාරයට යනකොට වයසට යනකොට මිනිස්සු තමන් කොම් කරනකොට බය ආවත් ඒකේ මිනිස්සුන්ගේ දෝෂයක් විදිහට දැනගන්න මේක මම කලින් කරන ලද බය දීපු නිසා වෙච්ච දෙයක් කියලා ඒක සාදරව බාර අරගෙන ඒකෙන් අලුතෙන් කර්ම රැස් කරගන්න නැතු වෙන බේරෙනකොට ධර්මයේ සුවක්කාත ගුණේ වැටෙනවා. ඒ වගේම ඉස්සර බණින මිනිස්සු තමයි යම් ධර්මතාවයක පිටලා සීලයක පිටලා කටයුතු කරනකොට නැවතත් ಗುಣ ප්‍රකාශ කරන්න හදනකොට තමන් දැනගන්නවා ධර්මයේ සුවක්කාතයි කියලා කියන්නේ සෝවාන් වීමෙන්ම ලැබෙන එකක් නෙමෙයි ධ්‍යාන ලැබීම එක නෙමෙයි සීලයේ වශයෙන් හරි අපිට දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි යම් කිසි හොඳ තැනකින්ද යම් කිසි කෙනෙක් හිතමුට වැඩි වැරදි එන්න පටන් ගන්න සමාන තමයි සිල්වන්තව සිටියේදී. එතකොට තේරුම් ගන්න ඕනේ පරණ කරපු අකුසල කර්ම නිසා මේකේ අස්ථාන බැනුම් ඉන්න පටන් අර ගන්නවා. නමුත් මේ පුද්දල දෝෂයක් නෙමෙයි මේ කර්මයේ ක්‍රියාත්මක යන්ත්‍රය තමයි ලෝකේ කියන්නේ. මම මේකෙන් කර්ම රැස් නොකර ඉන්න ඕනේ කියලා ආත්ම ශක්තියක් කරන් දෙනවා සීලේ. හැබැයි ඒ ඒ සීලේ මට්ටමට පමණයි සීලේ ආත්ම ශක්තිය අරන් දෙන්නේ සමාධි මට්ටමට නෙවෙයි. ඒකෙමුත් තමයි දැනගන්න පුළුවන් ධර්මයේ සොයන් සිද්ධයි කියන එක. සොයන් ප්‍රකාශිතයි කියන එක. සම්පූ ස්වයන් සම්පූර්ණ වෙච්චි අපි කියන එක සන්තුෂ්ටි කර ධර්මයක් මේකේ තියෙන කියලා සීලෙදි පව වැටෙනවා. ඒ කියන්නේ ආදි කල්යාණ මට්ටමේදී පව වැටෙනවා. මෙන්න මෙවැනි පිරිච්ච ගතියක් මෙන්න මෙවැනි සුදුසුකමක් මෙන්න මෙවැනි පෙර ඌරුවක් අවශ්‍යයි මජ්ජේ කල්යාණිට සමාධි ශික්ෂාට ප්‍රඥා ශික්ෂාවට මේක අවශ්‍යයි එහෙම නැතුව සීලේකේ වගේ ලොකු පනරයක් නැතුව සමාධි පටන් ගන්න නම් බැරි නේ එහෙම නැත්නම් විපස්සනා පටන් ගන්න බැරි නේ හැබැයි යා ගොඩාක් මේ ලෑස්තිලා යන්න ඕනේ. ඒ යන ගමනේදී ආයෙත් සීලේ ප්‍රාණවත් කරගෙන කරගෙන කරගෙන යන්න වෙනවා. ඒක හරියට කියනවනේ තාම දුර්වල බැටරි කී යන්තම් ස්ටාර්ට් කරන කාරක පාට දැම්මට පස්සේ දුවන කාරකෙන් බැටරිය charge වෙනවා. ඉතින් මේ මනසට ගමන කෙටියෙන් නතර කරන්න උනත් වටවලල්ලේ ගහන්න සිද්ධ වෙනවා බැටරි ටිකක් charge වෙනකම්. එහෙම නැත්නම් නතර කරපස්සේ ආයෙ බැටරිය බහලා යන්න ඉඩ තියෙන නිසා. අන්න වගේ මූලික සීල ශික්ෂාව එහෙම නැත්නම් ආදී කල්යාණය අඩුපාඩු සහිතව තියෙද්දිත් සමත භාවනා විදර්ශනා භාවනා පටන් ගන්න පුළුවන් මෙතෙදි මම විශේෂ කළා කියනවා මේ සතිය කියන ධර්මයේ අදහනවා නම් අප්‍රමාදයේ කියන ධර්මයේ අදහනවා නම් ඒක වග බලා ගන්නේවි අඩුපාඩු වෙච්ච සීල සකස් කළා දෙන්නේ. හැබැයි ඉවසිල්ල වැඩ කරනවා. හිමීට ගමන යන්නේ සමාධිය ඇති වුණත් අපහු ගෙනියලා සීල අඩුපාඩුකම් සම්පූර්ණ කරගෙන දෙනවා. අන්න එතනදී ඒ මොකද්ද මේ රාගයේ ආදී ආදි කල්යාණ මධ්‍ය කල්යාණකින් තොරව නිෂිදින්ද වැඩෙන රාග, ద్వේෂ, මෝහ තියෙනවනම් එහෙම කෙනාට රාගයේ තිබීමේ ආදීනවයත් ආදි කල්යාණ මධ්‍ය කල්යාණ වශයෙන් රාගය සීලයෙන් හෝ සමාධියෙන් අඩු කරගත්තාම හම්බෙන ආනිසංස පැත්තත් අරගෙන බැලුවොත් කෙනෙකුට ධෛර්යය උපදවන සුළුයි අපි මේ සාමාන්‍ය සමාජ මට්ටමකට එහෙම නැත්නම් සදාචාර මට්ටමකට සීලෙන් අංගගෙන හිටියත් ඇති දේශපාලනඥයෙකු පැත්තෙන් බලනකොට ආර්ථික විශේෂඥයෙකු පැත්තෙන් බලනකොට නැත්නම් සමාජික පැත්තෙන් බලනකොට මොකද ਸਰවඥාන්සේ ඒ පැත්තෙන් බලන්නේ ਸਰවඥාන්සේ පෙන්ලා දෙනවා මේ යම් කිසි කෙනෙක් රාගයෙන් ආතුර වෙලා ඉන්නවනම් ඒ පුද්ගලයාගේ මේ රාගය නිසා ඒ කියන්නේ මේ වීතික්කම මට්ටමේ හෝ පරිඋත්ථාන මට්ටමේ රාගය නිසා අත්ත්ව්‍යාවාදපි සංවත්තති පරව්‍යාවාදපි සංවත්තපි ඔබේ ව්‍යාවාදපි සංවත්තති. ඒ පුද්ගලයාට තමන්ට හෝ තමන් ආබාධ ඇති කරගන්න. ඉතින් තමන්ට තමන් අහේනි කර දේවල් දැන හෝ නොදැන සිද්ධ කරගන්න. ඒ වගේම දැනගත්තත් නොදැනගත්තත් අනුන් සඳහාත් හිරියර ඇති කරනවා. කරදර ඇති කරනවා සමාජයේ වියවුල් කරනවා ඇතුළත පිටත දෙකම වියවුල් කර ගන්නවා. මේ ව්‍යාබාධ ව්‍යාපාද දෙක බොහොම සමාන වචන දෙයක්. ව්‍යාබාධය කියලා කියන්නේ ආබාධ වලින් තොර ගතිය කියලා කියන්න පුළුවන්. ව්‍යාපාදේ කියලා කියන්නේ දැඩි ලෝභය නිසා අනුන්ට වෛර කිරීමක් වෙනවා. අනුන්ගේ වස්තු දැකපුවහම මරලා හරි ගන්න හිතෙනවා. ඉතින් ওই දෙක අතරින් ඉන්න සම්බන්ධතාවයේ තියෙන හොඳම පුරුක තමයි මානසික රෝගී. ලෝකේ තියෙන මානසික රෝග සියල්ලම මෙන්න මේ ව්‍යාබාධේශා ව්‍යාපාදේ නිසා ඇතිවෙච්ච දේවල්. Taman දන්නේ නැහැ Tamanට මානසික රෝග කොතනින්ද එන්නේ කියලා. ඒක එන්නේ අනවශ්‍ය රාගය නිසා. නැත්නම් අනවශ්‍ය ආශාවල් නිසා. ඒත් මේ මනුස්සයාට පේන්නේ ආශාවල් හොඳයි හැබැයි මානසික රෝගේ හොඳ නැහැ. ඉතින් ආශාවල් දිගටම තියාන මානසික රෝගෙට බෙහෙත් බොනවා. කවදාකවත් කෙලවරක් කරන්න වෙන්නේ ඒ වගේම මේ පුද්ගලයා තමන්ගේ හිතවත්ම අයට තමන්ගේම දරුවන්ට බොක්කෙන් වදාගත්ත දරුවන්ට උදව් කරනවායි කියලා පැනලා කරනවා. හැබැයි දන්නේ නැහැ මේ රාගයක් වැඩ කරන්නේ කියලා. මේ දරුවන්ගේ මාර්ගයෙන් තමන්ගේම ආත්මය පෝෂණය කරගන්න හදන බව දන්නේ අන්තිමට දරුවෝ දෙමම්පියන්ට වෛර කරනවා. පැහැදිලිවම වෛර කරනවා. ඒ මොකද්ද? පොඩි කාට තේරෙනවා මේ අම්මලා තාත්තලා අපිව ඉස්සරහ තියාගෙන ඒගොල්ලන්ගේ මේ ප්‍රතිරූපේ තීන්ත ගා ගන්න හදනවා කියලා. උට පෙන්වන්න බෑ ඒක. ඒක උට වෛර කරනවා. දිගින් දිගට දිගින් දිගට දරුවට කම්පියුටර් දෙනවා කම්පියුටර් දෙනවා කාර්යයක් කියනවා කාර්යයක් දෙනවා ආරක දෙනවා මේක දෙනවා නමුත් උන්ට පෙන්වන්න බෑ අම්මයි තාත්තා. මේක මේ ලංකාවට ඇදී බොහොම දක්ෂයි පිටරට ගියාම මොකද හේතුව මේ රාගයයි මේකේ මූලික සාරය කියලා අම්මා දන්නෙත් නෑ තාත්තා දන්නෙත් නෑ දරුවා දන්නෙත් නෑ. උබේ ව්‍යාබාධ විසංවත්තදී නමුත් කවුරු හරි කිව්වොත් එහෙම ඒ දරුවා කෙරේ වුණත් කමක් නැහැ. තිබිය යුතු යුතුයකම් ටික කරනවා මිස ඔය දරුවගේ මාර්ගයෙන් Taman පෝෂණය වෙන්න Tamanගේ ප්‍රතිබිම්බේ තීන්තක ගන්න යන්න හොඳ නැහැ කියලා මේ නඩුත්යි මටත් බැලලා තියෙනවා. අපි බලන්නේ නැත්තම් ඒක කවුද දරුවන්ගේ බලන්නේ කියලා. බලන්න ඕනේ තමයි නමුත් අඩුවන්නේ දරුවගේ මන අපි බලන්න එපායි. ඒකගේ වුණා නෙවෙයි නම් ඒක අන්තිමට ගෙදර අලු ගෝසුවක් හදාගත්තා. නිසා බුදුජානක සඳහන් කර තිනවා උත්තාමත්ති ධම්මත්ති කි බාලෝ විහඤ්ඤති අත්තාය යත් නොනත්ති කුතෝ පුත්තා කුතෝ ධනං මට දරුවෝ ඉන්න අය මට වස්තුව තියෙනවා කියලා මේ අන්ධ බාල ජනතාව දැඩි දුක් වළඳනවා කියලා විහඤ්ඤති කියන වචනේ පාවිච්චි කරනවා දැඩි දුක් වෙහෙස ගන්නවා හිතට හරි වෙහෙසක් කර ගන්නවා ඒ අනවශ්‍ය වේසක්. නමුත් තමන්දවත් තමන් නැති එකේ මොන දරුවෝද මොන වස්තුවද කියලා බුදුහාමුදුරෝ සඳහන් කරනවා. මම පැවිදි වෙන්න ඉන්න කාලේ පොඩියක් කලා ගෙදරදී නැඳෑ හම්බෙච්චාලාදී ඒ පොඩියක් බඳින්න මාසිනාගේ බාලමල්ලි හම්බෙලා කිව්වා අයියෝ අම්බ කරන වැඩේ හරිය නෑ බලපන් මම බඳලා මට දැන් දරුවෝත් තියෙනවා වස්තුවක් තියෙනවා. උඹෙන් කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම කිව්වා අත්තායත්තනෝ නත්තු කුතෝ කුතෝ පුත්තා කුතෝ දනං කියලා ඒකේ ගාතය බාලෝ කියන වචනේ තියෙනවා. ඊට පස්සේ මම කොහොමද දරුවොත් නැහැ මට වස්තුවකුත් නැහැ. ඒ නිසා මගෙන් ඔය කියන මොකක්වත් වෙන්නේ නැහැ අඩු ගානේ නොවන පැත්ත මට විශ්වාසයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් මට දරුවෝ ඉන්නවා කියලා මට වස්තුව තියෙනවා කියලා කියපු ගමන් ඔය මොකකටවත් නෙවෙයි මට තියෙන ප්‍රේමය තමයි වස්තු හරහා දරුවෝ හරහා අපි පෝෂණය කරන්නේ. ඒ සේරම ක්‍රියාත්මක වෙන්නේ රාගය හරහා. ඉතින් ඒක නිසා යම් තැනක රාගය විචිකම් මට්ටමේ තියෙනවනම් පරිඋත් ทาน මට්ටමේ තියෙනවනම් අපිට තේරෙන්නේ කරන කලට පව මීරිය මීසේ විඳින කාට දුක් දැඩි වේ කිනිසේ වගේ මේ රාගේ පවත්වාගෙන යෑමේ ආදීනමයක් කල්පනා කරන්න අපි කැමති නැහැ. ඒකට හේතුවක් තියෙනවා. රාගේ නැත්තම් අපේ පරිේශණය මොකක්වත් නැහැ. රාගේ නැත්තම් නා නිර්වාණ මොකක්වත් නැහැ. රාගේ නැත්තම් ප්‍රගතියක් ලෝකේ නැහැ. යම් තැනක තියෙනවා නම් නව නිර්මාණ යම් තැනක තියෙනවා නම් ප්‍රගතිය යම් තැනක තියෙනවා නම් අභිවෘද්ධිය යට තියෙන රාගය. ඒක නිසා බොහෝ විට ਸਰුවචනාංශයේ දෝෂක දොස් කියනවා ਸਰුවචනාංශයේ මේ නාස්තිකවාදයක් ගැන කතා කරනවා කියලා. ලෝකේ පවතින ආ වූ මේ නිර්මාණශීලීත්වයට විරුද්ධව කතා කරනවා කියලා. ඉතින් ਸਰවචනන්සේ සඳහන් කළා තියෙනවා ඕකේ නිර්මාණය කරන්නේ දුක නම් මම එහෙම නිර්මාණශීලීත්ව විරුද්ධයි තමයි කියන්නේ. මම කතා කරන්නේ කක්‍රීය වාදයක් තමයි කියන්නේ. ඔය හැම රාගේ මූලික කරගෙන කරන සෑම පරිශීණයකින්ම සෑම ප්‍රගමණයකින්ම සෑම දෙයකින්ම අන්තිමට අවසාන නිෂ්පාදනයේ දුක නම් මුලදී දැනගත්තත් කමන්නේ මැදදී දැනගත්තත් කමන්නේ අගදී දැනගත්තත් කමක් නැහැ. නමුත් ලෝකේ දැන් මේ වෙනකොට අවුරුදු 300ක් වර්ජ පරිශ්‍රණය කළා දැන් තේරුම් ගන්න තියෙනවා සියල්ල දුක පිණිස පිටනොයි කියලා මේ නවීන විද්‍යාව කියන මාතෘකාව හරහා. මුදි මැරෙන්ඩි ඉස්සලා හරියට උත්සාහ කරා අපේ කේමානන්ද ස්වාමීන් වහන්සේ මේ විද්‍යාව බුදුහාමසෝ ගණන්නේ විද්‍යාවත් ඔය කියන විද්‍යාවත් කියන දෙක දෙකක් කියලා පෙන්නනවා. බුදුහාමුදුරු කියපු විද්‍යාව ස්වකහාතයි දුක නැති කරන පැත්තට යන ඔය කියන විද්‍යාවට විද්‍යාව කියනවා බුදුහාම කියපේකට අවිද්‍යාව කියන්න වෙනවා. ඊට වැඩිය හරි ලේසි බුදුරජාණන්සේ කියපේකට විද්‍යාව කියලා ඔකට අවිද්‍යාව කියන එක. මොකද දැන් පෙන්නලා දෙනවා මේ විද්‍යාවයි විද්‍යාවයි කියලා කියාගෙන ගිය අවිද්‍යාවෙන් මානව ලෝකෙන් නැති වෙන තැනට යනකම් කරුණු හදලා තියෙනවා. මොකද යට තියෙන්නේ තෘෂ්ණාව. නිකන් නිදර්ශනයකට කියනවනම් අද තියෙන නවීන ලෝකයේ ওই තියෙන සෑම නා නිෂ්පාදන සියල්ලම එලට ඇවිල්ලා තියෙන්නේ මේ ආයුධ නිෂ්පාදනය කිරීමට කරන ගවේෂණවල අතුරු ප්‍රතිඵල වශයෙන් විශේෂයෙන්ම දෙවෙනි ලෝක යුද්ධයේදී ගත්ත මිනිස්සුන් මරන්න හදපු උපකරණ හදනකොට ඇතිවෙච්ච අතුරුඵල තමයි වෛද්‍ය විද්‍යාවේදී හම්බෙලා තියෙන උපකරණ සේරම යාන්ත්‍රික විද්‍යාව හම්බෙච්ච සේරම මිනිස්සු මරන්න හදපේ වගේ ඉඳ අතුරුපල. ඉතින් ඕවෙන් කවදාකවත් හොඳක් වෙන්නේ නැහැ. ඒ නිසා රාගයේ යන්තරක මුල් බහලා තියෙනවා නම් වීතික්කම් මට්ටමේ වේවා, පරිඋත්ථාන මට්ටමේ වේවා, අත්ත්‍ය ව්‍යාබාධ විපරිවත් සංවත්තති, පරිව්‍යාබාධ විසංවත්තපි, උබේ ව්‍යාබාධ විසංවත්තපි මේක ව්‍යා ආබාධ කරනවා කියන එක සුද්ධ වශයෙන්ම කියනනම් මානසික රෝග අද ලෝකේ වැඩි වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ ඒක සුද්ධම පිළිගත් දෙයක්. විශේෂයෙන්ම දිනුවයි සම්මත රටවල වැඩිම පිළිගත්ත දෙය මෙච්චර ලෝකේ සබ සම්පත් වැඩි වෙලා තියෙද්දි මෙච්චර ලෝකේ දැනුම වැඩි වෙලා තියෙද්දි විශ්ව වැඩි වෙලා තියෙද්දි මානසික රෝග වැඩිලා තියෙන්නේ ඇයි? තවත් ඇත්තක් තියෙනවා. 70ක් මානසික රෝග පිළිබඳ බෙහෙත් බොන්නේ කාන්තාවෝ කියලා තියෙනවා. ඒක ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි කරලා තියෙන දේ අද ලෝකේ තියෙන ටෙන්ෂන් එක ෆ්‍රස්ට්‍රේෂන් වලින් 70ක් බෙහෙත් පාවිච්චි කරන්නේ මම හිතන්නේ පිරිමි කට්ටිය වෙනකොට ඇල්කොහොල් බොන හින්දා වෙන්න ඇති. ඔය ටිකක් කාල් බීල බුදිය ගත්තට පස්සේ ඒකේ ප්‍රශ්නයක් නැහැ. කාන්තාව ෆාමසිකට යනවා පිරිමි කට්ටිය බාරකට යන නිසා ඒක සකහන් වෙනවා ඇත්ත වෙන ක්‍රමයකට වෙන්න ඇති. හොඳට මතක තියාගන්න වැඩියෙන්ම මානසික රෝගාද පෙළෙන්නේ කාන්තාව පක්ෂේ. මේ අද මේ මෑත යුගයේ මේ අවුරුදු 30ක් ඇතුළත මේ මානවයාට වෙලා තියෙන සෙල්ලම මේක දිහා බලලා කිසි කෙනෙක් හිතන්නේ මේ රාගයේ දෝෂයක් කියලා. මේ රාගය නිසා කල් ගිහිල්ලා හෝ අත්ත්‍ය ව්‍යාබාධ, පර ව්‍යාබාධ, උභේ ව්‍යාබාධ ඇති වෙනවයි කියන එක කියන්න කැමතිත් නෑ. මොකද මෙවුවා විකුණන සමාගම් එහෙම නැත්නම් කියනවා মালටි ජාතික මේ මේ মালටි මිලියන් කම්පැනිස් තන්නේ ක්‍රම මේක දැනගෙන ඒ රාගේ වැඩි කරන වෙළඳ ව්‍යාපාර හරහා රාගේ වැඩි කරන ජනමාධ්‍ය හරහා රාගේ වැඩි කරන රජයන් හරහා තමයි බිස්නස් එක ගෙනියන්නේ. ඉතින් ඒ කට්ටියට කතරලා කියන්න බෑ. මේ රාගේ අතුරුඵලයක් කියලා. නමුත් සාරවත්යන් වහන්සේ බොහෝම ලස්සනට කල්යතු කියපු නිසා බෞද්ධ අපට ප්‍රශ්න අධ්‍යා බලනකොට යක් ඈත ඉඳලා කියන්න පුළුවන්. ඔකෙදි ඔయిత වැඩිය වෙනස් වෙන්න දෙයක් නැහැ. දැන් මේ සූත්‍රය ආනන්ද ස්වාමීන් වහන්සේගේ නැත්නම් ආනන්ද වර්ගයේ දෙවෙනි සූත්‍රයේ පළවෙනි සූත්‍රයේ තියෙනවා ඡන්න කියලා. ඒත් ඒ වගේ පරිබ්‍රාජක ගෝලෙක් සානන්ද හඳුගාට ඇවිල්ලා කියනවා නිකණ්ඨනාත පුත්‍රයේ ගෝලෙක් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාගේ ශාසනයේ රාගය දුරු කරන කතා කරනවා. ද්වේෂය දුරු කරන කතා කරනවා. මෝහය දුරු කරන කතා කරනවා. අපේ ශාස්ත්‍රඥයන්ට රාගය දුරු කරන කතා කරනවා. ද්වේෂය දුරු කරන්න මොහ කතා කරනවා. මොහය දුරු කරන්න කතා කරනවා. ඔබ වහන්සේලා යම් කිසි දෝෂයක් දැකලාද මොන ආදීනවයක් දැකලාද මේ රාග ද්වේෂ මොහ දුරු කරන්න හදන්නේ අපි දෙගොල්ලම එක දෙය කරන්නේ කොච්චරක් රාග ද්වේෂ මොහේ කියන කට්ටිය තුන් දෙනාගේ තියෙන බරපතලකම දැනගෙන කටයුතු කරන්න කියලා. ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේමයි ඒකට උත්තර දෙන්නේ මේ ඉසල සූත්‍රයේදී රාගේන රාගයෙන් හිත වසහයලා ගත්තොත් රාගේ හිත මෙහෙවුවොත් ඒක අත්ත්ව ව්‍යාබාධ සංවත්තති පර ව්‍යාබාධ සංවත්තති උභේ ව්‍යාබාධ සංවත්තති ඕනම තැනක රාගය හිතට ආවොත් ඒක චිත්තක්ෂණයක් හෝ වේවා නැත්නම් චිත්තක්ෂණ කීපයක් හෝ වේවා පරිඋත්තාන මට්ටමේ වේවා වීතික්කම මට්ටමේ වේවා අනුසය මට්ටමේ වේවා ඒක තමන්ට හානි පිණිස හිටිනවා අනුන්ට පහන පිටනවා දෙපැත්තට අහන පිළිස හිටනවා යම් තැනක රාගය දුරු වුණා නම් අත්තත්තාය සංවත්තති පරත්තාය සංවත්තති උභයත්තාය සංවත්තති ඒ මනස ආය ආර්ථ සිද්ධිය සඳහා කියලා වෙන දෙයක් කරන්න ඕනේ රාගේ නැති පමණින්ම ස්වార్థේ සලස ගන්න. එහෙම නැත්නම් අත්ත සිද්ධිය සලස ගන්නවා. තමන්ගේ අර්ථ සිද්ධිය රාගය දුරු කිරීමෙන් සලසගන්න එක එක්කන අනිවාර්යයෙන්ම සමාජයේ අර්ථ පරත්තාය සියලු දෙනා කෙරෙහි අර්ථය සලසනවා ඊට පස්සේ අභ්‍යන්තර බහිත දෙකේම අර්ථය සලසනවා ඒ නිසා භාවනා කරන එක්කන බහැලා සමාජ සේවය කරන්න ඕන කමක් නැත්තේ නෑ කෙරුවොත් හොඳටත් කරත හැකියි නොකරන එක ලාභයි කියලා මම හිතනවා. ඇඟ රිදෙන ඉඳා. නමන්න වැඩේ සිද්ධ වෙනවා. කරන්න තියෙන්නේ මෙච්චරයි මතුවෙන මතුවෙන චිත්තක්ෂණේ මේක දැන් දුවලා තියෙන රාගෙටද මෝහයටද ද්වේෂයටද කියලා දැනගෙන නැත්නම් අර අලෝභයේද අදෝෂයේද අමෝහද කියලා දන්නෝ ඔච්චරම තමයි සුවක්කාත කියන්නේ. ඔච්චරම තමයි සතිය කියන්නේ. ඔච්චරම තමයි අප්‍රමාදී කියන්නේ. නිසා මුල්ලක ඉඳලා මම කියනවා මේන් පිට පැනලා මොන ප්‍රශ්නයක් ඇහුවත් මෙනින් පිට බැලලා මොන දේවල් වලට යොමු කරන්න හැදුවත් මතක තියාගන්න ඒක මේ රාගයේ විසින් මෙහෙවන ප්‍රශ්න සහ රාගයේ විසින් මෙහෙවන සංකීර්ණතා මිස තමන්ට තමන්ට වැටහෙනවා නම් භාවනා කරන යනකොට ඉස්සර තිබුණ මෙන්න මේ වගේ හිතක් නැත්තම් මේ චිත්තක්ෂණය මම සතියෙන් හිතිය නිසා මේක දැනගත්තා නොහිටියානම් මේක හඳුනන්නේ නැහැ රාගේ සතියේ හිටපු නිසා මට අඩු ගන්න ඊගාට හිත හරි බේර ගන්න පුළුවන් වුණායි කියලා එන්න තියෙන රාගයක් නොයන මට්ටමට ආපු රාගයක් ප්‍රහාණය කරන මට්ටමට එහෙම නැත්නම් ආපු අලෝභයක් අලෝභයේ විදිහට ඒක දිගට පවත්වන විදිහට අපිට පවත්වාගෙන යන්න පුළුවන් නම් මම හිතනවා බුද්ධහ මේ භාවනා කරන අපි මේකට නිවනටත් වැඩිය සලකන්න ඕනේ කියලා. මොකද බොහොම සරලයි බොහොම ඍජුයි දෙවැන්න එකේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වගේම මේක කස කැවීමෙන් තමයි නිවන් ලබන්නේ. මේ දියේදී මට අරක ලැබුණේ නැහැ මේක ලැබුණේ නැහැ අර කෝණ මේ කෝණ කියන දේ අනකොටම අනිවාර්යයෙන්ම රාගය හෝ ද්වේෂය එතකොට නම් වැඩ කරන්නේ ඔය වීතික මට්ටමේ පරිඋත්තාන මට්ටමේ නෙවෙයි අනුසය මට්ටමේ වංචනික මට්ටමින් වැඩ කරනවා ඒක ඉතින් ඇත්තට මේක මතු වුණාට ඒක දෝෂිකුත් නැහැ මොකද අඳුනාගන්නේ කමාරු නිසා ඒ නිසා ස්වකහාත ගුණය ධර්මයේ තියෙන මුල මැද අග ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ කියන ගතිය සෝවාන් වෙනකම්ම ඉන්දෝනේ කරන්නේ තියෙන තියෙන පියවරේ සීල මට්ටමින් තිබ්බනම් සීල මට්ටමට වැටෙනවා සමාධි මට්ටමට තිබ්බනම් සමාධි මට්ටමට වැටෙනවා ප්‍රඥා මට්ටමට විපස්සනා මට්ටමට තිබ්බනම් විපස්සනා මට්ටමට වැටෙනවා ඒක ස්වයන් සිද්ධ නිසා එයා විශ්ීම කර දෙන්නක් නිසා දෙවන්නේක් සාතිකයට අස්සම් කරන්න ඕඩ වෙන්නේ නැහැ. සුවඛාත නිසා කවුරුත් ඇවිල්ලා පිටට තට්ටු කරලා ඔබ මෙහෙමයි කියන්න ඕන කමකුත් නැහැ. ඒ වගේම මේක ඒක විශ්ීම පිළිච්ච ගතියක් නිසා මේ දේම නැවත කිරීමෙන් ඒකේ පරිපූර්ණත්වයටපත් වෙනවා. එනිසා පුද්ගලයා ස්වාධීන වෙනවා. ශීල මට්ටමේදීම ස්වාධීනත්වය ලබනවා. රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් විතරක් නෙවෙයි අඩු ගන්න ප්‍රතිපත්තියෙන් පවා ස්වාධීනත්වය ලබනවා. ඒක නිසා ඒ චන සූත්‍රයේ සඳහන් වෙලා තියෙන විදිහට රාගයේ තියෙන හැම චිත්තක්ෂණයකම Tamanට හානි කරයි අනුන්ට හානි කරයි දෙපැත්තට හානි කරයි රාගයෙන් තුර අඩු ගන්න එක චිත්තක්ෂණයක් ගන්නව නම් ඒක Tamanට හිත කරයි අනුන්ට හිත කරයි දෙපැත්තට හිත කරයි ඒක නිසා එවැනි න්‍යායපත්‍රකින් තොරව ඕසේ දෝරේ ගලන මේ හිතවිලි දිහා බලලා අඩු ගන්න මුළු දවසම මුළු දවසේම වාඩි වෙලා එක චිත්තක්ෂණය මේ ආස්වාසයේ හිත තියාගෙන ආස්වාසයේ බව දැනගෙන මේක ප්‍රස්වාසයේ නෙවෙයි කියලා දැනගෙන මේක සාධ්‍යයක් නෙමෙයි වේදනාවක් නෙවෙයි හිතවිලක් නෙවෙයි දැනගන්නකොට ඒ චිත්තක්ෂණයේදී ඕන තරම් ඕනේ බෝ කරනක දාලා බලන්න පුළුවන් රාගේ නෑ මොකද මේ ආස්වාසය කියලා කියන්නේ මහා විශාල මහාර්ගණීය වස්තුවක් නෙවෙයි ඒ වගේම ඒ ආශ්වාස ප්‍රශ්වාසයේදී ආ බල බල ඉන්න වෙලාවේදී ඒ ආශ්වාසයේදී ආශ්වාස වෙලාවේදී මේ විදිහට සාදරව බලන්න ආශ්වාසයට වෛර කරලා ද්වේෂ කරලත් බෑ. මහා දෙයක් නොලැබුණාට මේ ආශ්වාසයට සාදර වෙන්න වෙනවා. අනදර කරලා බෑ. ඒසොල ද්වේෂයක් නැහැ. ඒ වගේ මේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ කලකොල බවක් නැතුව ආශ්වාසයේ මේ ප්‍රශ්වාසයේ නෙවෙයි කියලා දන්නවනේ මොහෙත් නැහැ. නිසා එක චිත්තක්ෂණයක මොන කලබල තිබුණත් එක චිත්තක්ෂණයක අපිට පුළුවන් නම් සද්දන්ත කුලයේ ඇතෙක් හොඬ වැලදික් කරලා ඉදිකට්ටක් අහුලන්නා වගේ එක චිත්තක්ෂණයක් අහුලගන්න මේක ආස්වාසය මේක ප්‍රස්වාසය කියලා. ඉතින් මේක හොඳට මේ වගේ චිත්තයක් ඇඳලා පස්සේ ගුරු පඬිස්සන්සේ නිතරම කියන දෙයක් තමයි අඩු ගානේ ඒ ස්වාමීන් ගොඩක් කලාට සම්බන්ධ කරන්නේ පිම්බීම හැකිලිමටයි එක පිම්බීමක් මත වෙන වෙලාවේදී පිම්බීම කියලා මෙනෙහි කරගන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණේ රාගේ නෑ ද්වේෂේ නෑ මෝහේ නෑ තර්කයෙන් අපිට සාමාන්‍ය හිතා ගන්න පුළුවන් නිසා එක තප්පරයකට එක පිම්බීමක් මෙනෙහි කරන්න පුළුවන් නම් එක තප්පරයකට එක චිත්තක්ෂණයක් රාග ද්වේෂ මෝහලින් තොරයි අපි තප්පර පහක් භාවනා කරොත් චිත්තක්ෂණ පහක් ගොඩ දාගත්තා වෙනවා විනාඩියක් භාවනා කරොත් චිත්තක්ෂණ 60ක් කොට දාගත්තා වෙනවා. විනාඩි 5ක් භාවනා කරොත් චිත්තක්ෂණ 300ක් කොට දාගත්තා වෙනවා. ඉතින් අදිෂ්ඨාන කරනවා නම් අඩු ගන්න දවස් විනාඩි 5ක්වත් මම පැත්තකටලා ඉඳගෙන ඒ තුලින් අඩු ගන්න තප්පරයට එක මෙනෙහි කිරීමක් ගානේ හෝ කමන්නේ. මේ චිත්තක්ෂණ ගන්න අඩු කරන අඩු කරන කෙලෙසෙන තිනීඩ අඩු කර ගන්නවා කියන එක ලස්සන වචනින් කියනවා ක්ෂණ සම්පත්‍ය උපයනොයි කියලා මේකට කියන්නේ. මේක නොකොලොත් අපි කියන ක්ෂණ සම්පත්තිය පන්නනවයි කියලා ක්ෂණ සම්පත්තිය උපයන්න පුළුවන් නම් අපිට කවුරුද කියන්න පුළුවන් වෙන්නේ මට මාර බලවේග තියෙනවා කියලා. යම් කිසි කෙනෙකුට පැහැදිලිවම මේ පසු මිදලා කියන්න බලා එක දවසක විනාඩි 5ක්වත් ඉඳගෙන භාවනා කරන්න බෑයි කියලා. මම හිතුවා ඊට වැඩිය කාලකණ්ණි ජීවිතයක් මේ පොළොව උඩ නැහැ කියලා. මොකද්ද මේ ජීවිතය ඇති වැඩි පැය 24කුත් මේ පැය 23කුත් විනාඩි 55ක් වැඩ කරලා විනාඩි 5ක් පැත්තකට කරන්න බැරි නම් ඊට වැඩිය දාසකමක් තියෙන ඊටදී වාල්කමක් තියෙන ඊටදී බත් බලකමක් තියෙනවා. ඇත්තටම කියනවා නම් දාසකම බත් බලකම තියෙන තමන්ගේ හිතේ බංකොලොත් කමීමයි. එචා ඒ විදිහට විනාඩි 5ක් අරගෙන ඒක 10ක් කරගෙන නැත්නම් තප්පරයට එකක් නෙවෙයි තප්පර දෙක ගන්න මෙනේ කෙරුවොත් 360 කරගන්න. 300 600 කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට හැකි තැන් තැන් වල මේ සුවක්කාත භාවය පීරිගාලා පීරිගාලා පෙන්වන්න පටන් අරගත්තොත් අපේ හිතේ තියෙන ක්‍රමසහ විදි අනුව බලනකොට අනන්ත අප්‍රමාණ ක්‍රමයකට මේක වඩන්න පුළුවන්. සක්මන් කරන වෙලාවේදී එක සැරයක් අඩු ගන්න මේ වමද මේ දකුණද කියලා අපිට අල්ලගන්න පුළුවන් නම් අර ප්‍රශ්නේකදී නිකන් දමලා ගැහුවා මේක සමථද විපස්සනාද කියලා මොන මල දානේ වුණත් කමක් නැහැ කෙලෙස් නැහැ නේ. සම්මතින් හරි කමන්නේ විපස්සනායෙන් හරි කමන්නේ කෙලස් නැත්තත් තියෙනවා. ඔකට දාන්න එපා කෙලස්. ඔකට සැක දාන්න එපා. පුළුවන් තරම් බලනවා වම තිනුට වම දාන්නවා. දකුණ තිනුට දකුණ බව දාන්නවා. ඉතින් නැත්තම් උතුරු දකුණ මාරනවා වගේ වම තිනුට දකුණ කියලා මෙනෙහි කරනවා නම් දකුණ කියනට වම කියලා මෙනෙහි කරනවා නම් ඉතින් දැනගන්න ඕනේ ඔළුව අංජබජල් වෙලා තියෙන කියලා. එතකොට සුවක්කාත නැහැ ඉතින් අහන්න දෙන්නේ. මේ මම කරන්නේ සමථයේදී මේ කන්නේ විපස්සනාදි කියලා කල්පනා කරන්න පටන් අරගත්තොත් ඉතින් පැහැදිලිවම දැනගන්න ඕනේ ඒ ආයුධත් එක්ක පොරබදනවා කියන්නේ. එදින්ද වැඩ කරනකොටත් මම මේ ගමනක් කරනවා. ඒ නිසා මම මේ කතා කරනවා. නැත්නම් මම මේ පිඟානක් හොදනවා. මම මේ නැත්තම් මේ වැඩේ කරනවා කියලා ඒ කරන වැඩේට එක චිත්තක්ෂණයක්වත් මුළු හදින්ම දෝතින් මලලා වැඩ කරනවා නම් වැඩෙත් ලස්සනට කෙරෙයි. එතකොට මේ වැඩේ ඉවරයි. එහෙම නැතුව 10ක් 15ක් ඔළුවේ තියන වැඩ කරපුවාම අනුමදර පැලුවා වගේ අතේ ගන්න දෙයක්වත් නැහැ කරගැට. පොරේ බිම කෙట్లా පොළවේ ගන්න දෙයක්වත් නැහැ. පැලිච්චි දරව ගන්න දෙයක්වත් නැහැ. ඒවත් කීතු කීතු ගිහිල්ලා. අන්න ඒ වගේ කිසි දෙයක් ඉතුරු වෙන්නේ. ඒකට තමයි අත් ව්‍යාපාද, පර ව්‍යාපාද කියන අනුන්ට තමන්ට හානි කර තත්ේ නිසා මොන වැඩේ කරත් දවසක අඩු ගන්න මේ වැඩේදී බරපතල දේවල් නැතුව සාමාන්‍ය සරලව කරන වැඩකදී එක චිත්තක්ෂණයක හෝ මම මේ කරන්නේ මේකයි කියන බවට හිත යොදා ගන්න පුළුවන් නම් ඒ ධර්මයේ තියෙන සුවක්කාත ගුණය ඔය සීල මට්ටමේ නෙවෙයි සමාධි මට්ටමේදීම සමහර ප්‍රඥා මට්ටමේදීම Taman ඇති කරගන්න පුළුවන් මෙන්න මේක තියෙන එකම එක සතා මිනිසයා විතරයි. මෙහෙම ගතියක් කිසිම තිරසනෙකුට ගන්න බෑ. ඒ වගේම යම් කිසි කෙනෙක් මේ ස්වකහාත ගුණයේ ධර්මයේ අදහන් නැති මිත්‍යා දෘෂ්ටිකට කවදාක හීනෙන්වත් හිතා ගන්න බෑ. ඒ වගේම තිබුණත් ස්වකහාත ධර්ම විනය දැනගත්තත් අන්ධ බදිර ಜಾති වශයෙන්ම අඩුපාඩුකම් ඇති හීනමානෙන් පෙළෙනකොට කවදාකවත් හිතා ගන්න බෑ. උදයන්තන් හිත කොයි වෙලාවෙත් හීනමානෙන් පෙළලා තියෙන ඉතාමත්ම සුළු පුංචි ජනගහන ඉතාම පුඩු පරාසයකට තමයි මේ පෙත පෑදිලා තියෙන්නේ. ඉතින් ඒකට අපි වැටිලා ඉන්නවා කියන එක සතුටුට ගන්න ඕනේ. මේ සතුට වැටුණට ඉබේ මේක කෙරෙන්නේ නැහැ. ස්වකහාත ගුණේ උපයන්න ඕනේ. ආදි කල්යاني ඇල්ලුවා නම් මජ්ජේ කල්යانيට තල්ලු කරන්න. මජ්ජේ කල්යانيට ඇල්ලුවා නම් පරියෝසන කල්යانيට තල්ලු කරන්න. ඉතින් මේකෙදි විශාලම වැදගත් කොටස තමයි නැත්තම් භාවනා ජීවිතේ නැත්තම් භාවනා ලෝකයේ කියලා සඳහන් වෙන්නේ මේ මජ්ජේ කල්යاني තමයි ඊටම වැදගත්. ඒකට මේ සූත්‍රයේ තියෙන අර්ථ විවරණය අනුව සමත විදර්ශනා භාවනා දෙක වැඩෙනවා. සීලෙන් සකස් කරගත්ත ජීවිතයට ලැතලද චිත්තක්ෂණයේ තමන් රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් නිස්සෘතව ගත කරනවද, නැතුව ගත කරනවද කියන එක දැනගෙන නිස්සෘත පැත්තට නොවැටි සාගෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් සුද්ධ වෙච්චි, විනිර්මුක්ත වෙච්ච පැත්තට යත කරන ක්‍රමයට අපි යෝනිසමනසකාරය කියලා කියනවා. නැත්නම් අයෝනිසමනසකාරය වෙනවා. අනේ ඒ පැත්තට යෑමට ගත කරනවා නම් මේ මනුස්සයා අත්තත්ථාය සංවත්‍ත්‍ති පරත්ථාය සංවත්‍ත්‍ති උභයත්ථාය සංවත්‍ත්‍ති කියලා තමන්ගේ තත්ත්ව සිද්ධිය සකස් කරගන්නවා. ඒසා දැනගෙන හිටියත් නැත හිටියත් අනුන්ට තත්ත්ව සිද්ධිය වෙනවා. දෙලෝ දෙපැත්තටම සිද්ධි සිද්ධ වෙනවා. ඒක නිසා භාවනා කරන කෙනෙකුගේ එක චිත්තක්ෂණයක ඒ ස්වකහාත ගුණය ආවොත් මුළු විශ්වයම මුළු ලෝකෙම චිත්තක්ෂණයකට සැනසෙනවා. බුදු කෙනෙක්ගෙන් වගේ එහෙම නැත්නම් අවබෝධ කරපු කෙනෙක්ගෙන් වගේ ඇති වෙන මේ සෞඛ්‍ය සම්පන්න කම්පන වේග නිසා කොච්චරනම් මේ කෙලසෙන ලෝකයේ කොච්චරනම් මේ රාගෙන් රත් වෙච්ච ලෝකයේ ද්වේෂයෙන් පැලහෙන ලෝකයේ මෝහයෙන් අන්ධකාර වෙච්ච ලෝකය සැනසෙනවද කියලා බැලුවොත් ඒකේ තියෙන කැපිපෙන ගතිය හොඳටම වැඩි මොකද අනිත් ඔක්කොම කරන්නේ මේක කම්පන චංචල කරන එක. වෙන විදියකට කියනවා නම් සක්කාත ධර්ම විනයෙන් තොර කරන සෑම ලෞකික දැනුමකින්ම කරන්න හිත කම්පන කරන එකයි. රාගයේ අවශ්‍යන එකයි, ද්වේෂයේ අවශ්‍යන එකයි, මොහයේ අවශ්‍යන එකයි. නමුත් සක්කාත ධර්ම විනේ පමණක් මේක හරියට පෙන්ලා දීලා අවශ්‍යන මුල් තුන තමයි මේ රාග දෝෂ මොහ කියලා කියන්නේ. ඒ වෙනුවට අලෝභ දෝෂ මොහ කියන ක්‍රම තුනක් පෙන්ලා දීලා ඒක දුරු කිරීමට මේ ආදි කල්යාණ මධ්‍යේ කල්යාණ පරියෝසాన කල්යාණ නැත්නම් වීතික්‍රම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් අනුසය කෙලෙස් කියලා පෙන්ලා දෙලි තාමත්ම ක්‍රමිකව ඕනම කෙනෙකුට බලාපොරොත්තු සුන් කරගන්න තුව පටන් ගන්න පුළුවන් ක්‍රමයක්. මේකේ තියෙන නිසා ස්වක්කාත ගුණයට කියන්න පුළුවන් කට හොදලා හොඳයි කියන්න පුළුවන් ක්‍රමයක්. ඒ තරමට මේකේ පිරිසුදුකමක් තියෙනවා. නමුත් මේ පිරිසුදුකම ඒකට බැහැගත්තේ නැති කෙනාට ඒ තරම්ම විචිත්‍රව වැටහෙන්නේ ඒ වැටහීමේ විචිත්‍රත්වයත් එnde එnde එnde එnde වැඩි වෙනවා. ওই සීලෙන් සමාධිය ප්‍රඥාවෙන් ගිහිල්ලා මාර්ග ඥාන වලින් ඉහළට යනකොට යනකොට යනකොට ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ කියන එක භාග්‍යවතුන් වහන්සේගේ විනිර්මුත්තම වැටෙනවා. බුදුහාමුදුරුවෝ කියලා දෙන්න ඕනේ. එතකොට ඒකේ නා ධර්මයේ අදහන්නේ සත්‍තාවෙන් නෙවෙයි. අද්දුතයෙන් ප්‍රත්‍යක්ෂයෙන්. ඊදාට ඒ බුද්ධිලට කියනවා අස්සද්ධයි කියලා. එයා ධර්මයේ පිළිබඳ සද්ධාව නැතුව යනවා. මොකද ඒ තරම්ම ඒක අත ගාලා පෙන්වන්න පුළුවන්. පරීක්ෂා කරලා බලන්න පුළුවන් මට්ටමට යනවා. ඉතින් අපි ඉන්නේ මේ ගමනේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් විශ්වාසය ඇති කරන යම් දවසක ඒ සුවක්කාත ධර්මනේ ස්වංසිද්ධ භාවයේ ස්වම් ප්‍රකාශිත භාවයේ සා විහිං සම්පූර්ණ කරන භාවයේ වැටෙන්න වැටෙන්න සැකේ අඩු වෙන්න පටන් ගන්නවා අස්ථාන බය අනිශ්චිත ගතිය පහළු ගතිය අසරණ නැති ගතිය වෙලා ඒ ධර්මයේ සරණ ධර්මයේ තියෙන පිහිට එහෙම නැත්නම් ධර්ම ආරක්ෂාව තේරෙන පටන් ගන්නවා. එතකොට නම් මේ බණ ඕනේ නෑ. එතකොට මේ මනුස්සයා ඒකට පුදුම ඇබ්බැහියකට යනවා. අවශ්‍ය වෙන්නේ මුලදී මේ নানা ආකාර ලෝකායත විෂයන් වල හැසිරලා ඉන්න මේ මනසට ඊට ප්‍රතිපක්ෂ වූ වගේ පේන කඟදිගේ ඉහළට යන මේ ක්‍රමී මතක් කරලා දෙන එකයි අපි ඔය චන්න සූත්‍රයේ මුල් කාරණා අරගෙන අපි හෙට උත්සාහ කරලා බලමු කොහොමද මේ ස්වකහත ධර්ම විනය මධ්‍යේ කල්යාණයේ වශයෙන් විශේෂයෙන්ම නීවරණ දුරු කරලා සමථ විදර්ශනා භාවනාවලට දොර ඇරලා දෙන්නේ කියලා එතකොට අපි භාවනා වැඩ පිළිවෙලට මම හිතන ගොඩක් අදාළ මාතෘකාවට ගොඩක් දුර ඇරෙනවා. අද පසුබිම සකස් කිරීම තමයි කරේ විශේෂ වශයෙන් කියනවනම් ආදී කල්යාණයට සම්බන්ධ කොටස් මම හිතන්නේ ඒක මේ පිළිසෙට කෙලින්ම බරා වැදගත් වෙන එකක් කියලා මොකද හැම කෙනෙක්ම දන්න පිළිස නමුත් මතක් කරන්න ඒක නිතරම අලුත් වෙන්න දෙන්න. එතකොට අපි ඔය හෙට එන්න නැත්නම් ඊට පස්සේ දෙන ධර්ම වලට ගොඩක් සුදුසුකම් ලබාවි. ඒ නිසා මේ ධර්ම විනය අවුරුදු 2600ක් පමා වුණාට පරණ වුණාට ඒක ස්වකහාත බව මැරෙන්න ඉස්සලා මේ සෑම චරිතකින්ම හෙලිපෙලි කරගෙන දෙන්නත් Tamanට දැනගන්නත් අද මේ ධර්ම දේශනාව හේතු ආශනාව වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්මදේශනා නැත කරනවා ශිරු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා